ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාව සූත්‍ර පිටකේ තියෙනවා මේ මෞපියන් අඳාඳා ඉඳද්දී මේ කල්පයේ සැටියෙන් වස්ත්‍රය අලු වෙන වාසියදීම මේ පැවිද්දට ගියා කියන එක. දැන් මෙතෙන්දී අපි දකින්න ඕන දෙයක් තියෙනවා මෙන්න මේකයි මේ. මේ මොහොතේ ගියා කියලා නෑ කිව්දකේ. මෞපියන් අඳාඳා සිටිද්දී කියලා කියනකොට මෞපියන් කියලා මෞදි කියෙන්නේ නෑ. මෞදි කියන්නේ සුළුමව. ප්‍රජාපති කෝසෙන්නේ. මේ කාරණේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලේ කුඩා කාලේ ඉඳලා කුමාරා අවධියේ පටන්ම මේ අය දන්නවා. මොකද මේ ඒකාන්තයෙන් ලෝකදා බුද්ධත්වයට පත් වෙනවා නිබ්බිය අත්හැරලා යනවා කියන වචනේ එදා දීලා තිබුණා. කොණ්ඩඤ්ඤ මේ කියන බ්‍රාහ්මණය වෙලාදට එදා ඒකාන්තයෙන් එකඟිලා තිබ්බලා කියලා තිබුණා. ඒතකොට ඒ වගේම අහිත කාලේ වෙලාදී ධාතු තුනක් කියලා තිබුණා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. දැන් මේ නිබ්බිය නිසා කාලයක වටන් ගෙනම මේ වයසට එනකොට දැන් කියන කාලෙත් හරියි. ඒ කාලෙකට ඒක නෑ දවල් දෙකේ හිටියේ ඇඟලු කපිලෙන් තමයි යයි කොයි මොහොතේ හරි යයි කියලා. ඉතින් යන්න එපා කියලා අවවාද අනුසාරණා ඉඳලා හිටියේ මොකක් පෙරතර ඉන්න අවස්ථාවක් තමයි නැහැ ගියේ. අපි මෞර්තිය අඩාඩායි මෞර්තිය අඩාඩායි ඉඳි ගියා කියලා කියන්නේ හේතුව ඒක. එහෙම ගිය එහෙම අඩාඩා ඉන්න මොහොතේ ගියා කියලා පිළිදෙන්නේ නැහැ. දැන් මේක නිම්බෙන්නේ හිතනවා මෞර්තිය අඩාඩායි ඉඳි එහෙම ගියා ගාම ඒ විලාස අඩාඩායි ගියා කියලා. ඉතින් ඒක තේරෙන්නේ අපිට ඉඳලා කට්ටියක් ගමනක් යනවා නම් මයි යනවා කොහෙන්ද කියලා ඉන්නෝන ළමයි අනේ පුට්ටන් දෙපාගෙන අමතා අඬාලා ඉඳි ගෑන්න පුළුවන්. එයාගේ අමතා අඬාලා ඉඳෙත්තා මම ආයෙ කියනවා. ඒ අපි කතා කරන භාෂා විලාසයේදී දකින්න ඕනේ මේ ඒ විලාසය මොකක්ද කිව්වේ කියලා. දැන් කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් දැන් හතරෙන් ඇද දැන් ඉන්නේ කරන්නේ. ඉතින් ඒක හරි මේ දෙයක් හරි ඒක දැනගෙන කියනවා. නමුත් ඇහුවේ අදහස් කළේ ඒක නෙමෙයි. දැන් කොහෙද ඉන්නේ කොහෙද රස්සාව කරන්නේ කොහෙද වාසය කරන්නේ කියලා ඒක එකයි ඒක නෙමෙයි. දැන් කොහෙද ඉන්නේ කියලා ප්‍රශ්නයක් වශයෙන් අහනවා. අපි ප්‍රශ්නේ අහපු වචනේ මාර්ගයේ එතනම වගේ එහෙම තෝරන්නේ කියලා. දැන් කියන්නේ මේ මොහොතේ. කොතනද කියන්නේ ඉන්නද? ඉන්නේ කොහෙද කියන්නේ දැන් මේ මොහොතේ කොහෙද ඉන්නේ කියන එකයි මේ වචනේ උඩිමත්යෙන් අදහස එන්නේ. බැලු බැලුද? නමුත් ඇහුවේ ඒක නෙමෙයි දැන් කොහෙද ඉන්නේ කියලා අපි අහන්නේ. දැන් මේ කාලේ කොහෙද රස්සාව කරන්නේ කොහෙද වාසය කරන්නේ කියන එක ඇහුවේ. නමුත් අපි අහනකොට දැන් කොහෙද ඉන්නේ? අවගෙන බොහෝ කාලයක් ගන්න නෑ නෑ ඔය ප්‍රශ්නේ උත්තර දෙන්නේ නෑ වැරදි. ඒ දැන් දැන් ඉන්නද නැන්නේ? එයා දැන් ඉන්නේ ගාල්ලේ. දැන් කොහෙද දැන් කොහෙද ඉන්නේ? මේ ගාල්ලේ ඉන්නේ. කියලා කිව්වොත් එහෙම. මේ පොතේ කියන්නේ නම් දැන් කොහෙද ඉන්නේ කියන එක උත්තරය දෙන්න ගාල්ලේ ඉන්නේ කියලා. ඔය කියන ගාල්ලේ ගාල්ලේ ඉඳලා කියන කෙනා තෝරන්න පුළුවන්. දැන් කියන මොකදේ ඒ මොකද කියලා අරගෙන. ඉතින් මේ මොකද ගත්තොත් එයා කතා කරන තැන ඉඳලා තියෙන්නේ. නමුත් කිව්වේ ඇහුවේ ඒක නෙමෙයි. ඒවලේ වචනයක් අහනකොට නිරුක්ති ක්‍රමයක් තියෙනවා. භාෂා නිරුක්ති කියන්නේ වචනේ කියපු අර්ථයේදී එතනම ඒ කිව්වේ ඉල්ලකට නෙමෙයි ඒ අදහස් කරපු ක්‍රමයක් තියෙනවා. උදාහරණ කියනවා. මේ හේතු මේ දන්නේ නැත්නම් තමයි නිරුක්ති දන්නේ නැතු වෙනවා. ඒව නිරුක්තියෙන් ඥානාති ඥානාති පිටකට යන කිව්වේ නිරුක්ති දන්නේ නැතු උන් පිටකේම දැනගත්තා. පදේ පදේ විකන් ඒ පදේ පදේ දැකගෙන ඉඳිලා වනේ යන්න රජු වී. අන්දාදී කැලේ හැදෙනවා හැදෙන්නේ නැනවා කියලා වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ භාෂාවෙන් කතා කරන ක්‍රමයේ කියන ක්‍රමයේ හරි කියන ක්‍රමයේ හරි එකක්. ඒකේ අදහස් දෙන්නේ තව එකක්. ඒ වගේ අවස්ථා තියෙනවා. මේ අවස්ථාවේ කියන භාෂා විලාසයයි ඒ අදහසයිම දැනගන්න ඕනේ. මේ මෞපිය අනාදායින් දෙන්න තමයි ආත්මීයකින් පැවිදුණේ කියන කිව්වහම. අපි හිතන්නේ මේ මොහොතේ ඉච්ච එකද කියලා. ඒ කාල සීමාව හිටපු ආකාරය. ඒක මහා ප්‍රජාපති ගෝතමී හැම වෙලේම කිව්වේ යන්නේ වගේ රත්නාංගු කියන්නේ අර වගේ වාහාවි කියන මෙහෙමයි. බෑ යන්දනන්ගේ පාඩුව දාලා ඉතින් ඉන්නේ අනිත් කඳු දාගෙන ඒන තමයි හිටියේ. පියා හිටියේ ඒ වගේ. මේ රජකමක් තියෙනවා ඔක්කොම තියෙනවා කවදාවත් ගන්න ඉතින් ඒ වගේ සතුටු හැදෙන්නේ අනේ යන්දනන්ගේ පා මුගේ කියන්නේ අදාළ මුතේ තමයි හිටියේ. ඒ ඉන්න අවස්ථාවේ තමයි යන්නේ. ඉතින් කීයකේ මව්පිය අනුකම්පෙන් ඉඳන් තමයි ආවේ කියලා. නමුත් ඉතින් ඔය කියන කතාව ඒ මොහොතේ වෙච්ච එකක් හැටියට අදහස් අරගෙන තමයි අපි දැන් මේ කඩනවා ගන්න. ඉතින් මායාවී කියන එක තව දෙයක් අදහස් වෙනවා. ඉතින් ධර්මයේ පාස්පරණ වෙන අදහස් ගන්න වෙන කිව්ව ඕකයි. ඉතින් දැන් මේ මේ මොහොතේ වෙච්ච එක මේ මේ අහන්නේ මේ කාල සීමාව විතර හිතන එක සූත්‍රයේ විග්‍රහ කරලා. මම රත්ලා දේවාපි අඳාලාරින් දැක්ක තමයි මේ පත්‍රය ඇහුණා කියන්නේ ඔක්කොම අත්හැරගෙන පැවිදිනේ කියලා. අඳාලාරි මේ මොහොතේ කියන එක තමයි ආදගන්නේ. ඉතින් ඒ කියන්නේ කාල සීමාවේ විතර කියන්නේ. මොකද මේක ඒ මොහොතේ යකින ඔක්කු වෙන්න හේතු තියෙනවා මේ චන්න මේ හාමුදුරුවෝ හැම වෙලෙම කියන පටන් ගත්තා එදා එනකොට නම් මම තමයි පස්සේ යන්නේ හිටියේ දැන් කවුරුවත් නැහැ දැන් කියන්නේ කයි තමයි ලොකු වෙලා තියෙන්නේ කියලා මෙහෙම එක්තරා විදිහට බුදුරණහන්සේ කියන පටන් ගත්තා අන්තිම මේ කතාව මේ කොච්චර කිව්වද අහන්නේ නැහැ අන්තිම බ්‍රහ්මදණ්ඩේ චන්දට පනවල කියලා බුදුරණහන්සේ පින්වා පාලිස්සා කිව්වේ ඒකයි මොකද මේ අවස්ථාව වෙනට කියේ එදා මේ රැවිදෙන් එනකොට නම් කවුරුවත් නැහැ එදා හිටියේ මම විතරයි මේ චන්නාන්තනේ චන්නාමාත්‍යත් එක්ක කන්තකස් පිළිගියා කියන කතාවට සාධකයක් තමයි අර මේ හැම වෙලෙම චන්නා මේ ආමුදු අපවාද කරලා කිව්වේ ඇර රහක් නැහැ කියලා. අනික ඇර දැන් දෙනවා අනික ඇර අනාන්ත දෙනවා මට මොනවත් නැහැ මම ගැන මතක් කරන්නේ නැහැ. කොහොම කියන්නේ සංවේගී හිටියා ඔය. මේ කතාව කියනවා. මේ ඉතින් දෙන්න තියෙනවා චන්නාමාත්‍යත් එක්ක ගියා කියන කතාව ඇත්ත බව එතන ඔප්පු වෙනවා. දැන් රාත්‍රී කාලේ ගියා කියන කතාව ඉලියත් එක්ක ගියා නම් වෙන මෙයා කියන්නේ හේතුවක් නැහැ. මේ නෑ ඒ කියන කතාව එතන ඔප්පු වෙනවා කියන්නේ. ඉතින් ඒකයි තමයි ඉතින් මේ වගේ තියෙනවා අදහස් මේ ගන්න ඕන තැනට ඔබේ විදිහ අදහස් ගන්න ඕනේ. මේක පටලවා ගන්න දෙයක් නැහැ මෙතන. ඉතාලක් යන පින්දී වෙලාවේදී මේ තමන්ගේ පියා පොතුම පැනදගෙන රුපියල් හයිදව දැක්වි දෙමින් ඉන්නාකාරය දැකලා කියලා මේ ඉස්සන. ඒක කියන්නේ කියන්න දෙයක් නැහැ දැන් බුදුරණන් හන්සේ වෙලා තෙන්නේ අර පිරෝකුල සූත්‍රයේ වෙලා තියෙන ඒ මොහොතේ දන් දෙනවා වේචේ ඒ මොහොතේ පිණිසි කියන දේවත් තියෙන්නේ. ඇඳුම් පූජා කරනකොට දිව සරු මෙවිලා හිටන් ඒගොල්ලෝ පේන්න සිටියා. දානි පූජා කරනකොට දිව පුදුල් ලැබිලා හිටන් ඒගොල්ලන්ට මෙවිලා ඉවරම දැක්කා. ඉතින් ඒ වගේ අවස්ථාවක් දකින්නවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ පින්පේ අනුමෝදන් වුණාම පරිවර්තන වෙන්නේ ලාභයි. ඉතින් විනා ශ්‍රද්ධා සීල සුපදයාග ප්‍රඥාගේ මේ කාරණා පහකින් යුක්තව තමයි මේ ස්ථානයේ ඉතිරෙන්නේ. ඉතින් විනා අංග සම්පූර්ණ. යාර හේතු වාසනා තිබුණා නම් ගන්න ඒ මොහොතේ ගුණයන් කරන ඒ මොහොතේ පරිවර්තන වෙනවා. ඉතින් යම් කිසි කියනනම් යම් කිසි අධ්‍යාපක හරි අන්තරාභායක ගන්ධබ්බ වෙලා කියන හරි මොහොතකින් අත්දැව පරිවර්ත වෙලා ඉන්න පිටිපරිසන්දි වෙලා ඉන්න මේ මොහොතේ පහන වෙලාවෙන් දැන් අනුමෝදන් වෙනවා නේද වෙන්න පුළුවන්. ඒක ඒ වගේ ඒවා වතර වෙනවා. ඉතින් ඔය දකින්න එකක් ආවත්කින් දකින්න. මේ අද ඒවා දෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. පුණ්‍යාන මොදලා නියම වෙනවා. මේක මේ මෙයා මේ අපිට අත්‍යවශ්‍ය ප්‍රශ්න නෙමෙයි මේ සෝවාන් ඵලයක් ශ්‍රී සුමන සමන් දෙවියන් පිළිබඳව. මේක තී විග්‍රහයක දැන් මේවා මේ වශයෙන්ම මේ බාහිර මේ කතා අපිට අපේ බෝධිපාක්ෂ ධර්මයන් මේවා ඇති නෑ. නේද කාරියන හිතයි මේක මොකුත් නැහැ කෙනෙක් දෙවි දේවතාවි පැහැදිලා බුදුරජාණන් වහන්සේ බණ අහුවනම් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. ඒක අපිට පොදු පුදුමේ සාහනයක් නෙමෙයි. ඊට පස්සේ ඒ කුඹිලා අම්ත්‍රිදරකින් ඊට පුතේකට දීලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න පුළුවන්. මේ තමන්ට මේ පූජනීය ස්ථානයේ ගෞරව ගන්න ඉස්සන්නේ. ඒක අමුතු වෙන පුදුම වෙන දෙයක් නෙමෙයි. දේවතාවෝ මිනිස්සුන්ට උර කරනවා. මේතර ඒකෙන් අමුතු වෙන දෙයක් නැහැ. ඒක විදිහට කරන්න දෙයක් නැහැ. මේ භාවනාවේදී නාම රූප විලීන්දිය පසු ගත හිත නොදැනී අදිස්ථාන කාර්යයක් එක්කිට හිත අසඤ්ඤ තලවලට නොයන්නේ. දැන් මෙතන අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ නාම රූප විදීගේ පස්සේ කියන මේවා මේ සමාජ වලින් පුරුදු කරගන්න පුළුවන් নানা ප්‍රකාර ක්‍රම තියෙනවා. කොතනකවත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන රූපවත් වේදනාවක් සංඥාවක් සංකාරවක් විඥානවක් කියන මේවා ඒ ඇතිවෙනා වූ බාහිර බාහිරින් පෙන්වුම් කරන බාහිර ක්‍රියාවලියකටම විද්‍යාමාන නාමයක් හෝ අතරියෝ නෙමෙයි බුදුදහම කියන්නේ. ඔය කොතෙන්ද හරියන්නේ ඡන්ද රාගය දුරු කිරීම. රූපයන් අතරීම නෙමෙයි රූපයන්ගේ ඡන්ද රාගය දුරු කිරීම. මේ නාම රූප විවිධියේ පසු ගතයිද නොදැනී යන අවස්ථාවක් ඒක මේ පෙන්වනවා. දැන් ගතයි හිතයි නොදැනී යන අවස්ථාවක් කියනවනම් ඒකේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය දැනගන්න ඉදිරියට ගත වෙනුවට තිබෙනා වූ යම්කි රූපාකාරයක් නැත්නම්ගේ රූපාකාරයක්. දැන් ගතිය හැදලුව වෙනස් ඒක පුළුවන් අරූපාවචරයට යනකොට. නමුත් ඒක නාමාකාරයේ වැටහෙනවා. නාමයන්ගේ රූපාකාරය. ඒක සංඥා වැටහෙනවා. සංඥා නැති වෙලා යන එක අතරමඟ වෙන්නේ නැහැ. අතරමඟ කර ඕනනම් කරගත්ත හැකි. දැන් අපි හිතාගත්තොත් සංඥා නැති කරගොහම නිවන් දකින්න කියලා එයාට සංඥා නැති කරගන්න පුළුවන් විතරයි නම් ඒක අදිස්ථාන කරගෙන ඒ භාවනාව පටලවා. ඒක මම අදිලා. සංඥාවන්ගේ ජංගරාගය ඇති කරගන්න එකයි බුදුදහම. සංඥාව කරගන්නේ බුදුදහම නෙවෙයි. දැන් මේකම ඇන්නේ හැදෙන පටල වගේ දඟලන්නේ. භාවනාව කරන ගමන් හිතනවත් අනේ හිත එක්තන් කරන්නේ මේ බාධාකින් නැති වෙන්නේ ඉන්න. දැන් මේ වගේ අවස්ථාවකට දඟලන රූප පේන්නේ නැති වෙන්නේ ඉන්න, සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ ඉන්න. මෙහෙම කපුවේ හැදෙනවා මේ උත්සාහ කරන්නේ. උපදෙස් දෙන්නේ ඒකකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රූප බලන්නේ නැතුව ඉන්න නෙමෙයි රූපයන්ගේ චන්දරාගය දුරු කරගන්න. ඒක බුදුදහම. වේදනාව ලැබෙනකොට වේදනාව අත්හරින්න වේදනාව අමතක කරන් නෙමෙයි කිය වේදනාවේ යම් චන්දරාගයක් තියෙනවා මේක අත්හැරගන්න. ගැටීමක් තියෙනවා මේක අත්හැරගන්න. ඒකට ධර්මාභූතය ලබන්නේ යථාර්ථ දකින්නකොට ඒක වෙනවා. චන්දරාගය අත්හැරෙනවා. යම් සංඥාවක් නැත්නම් සංඥාව දුරු කරන් නෙමෙයි වේදනාව කරන්නේ. මේ සංඥාව පිළිබඳ චන්දරාගය දුරු කරගන්න. චන්දරාගය දුරු කරලා පස්සේ තමන්ට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ චන්දරාගයත් එක්ක. බුද්ධහමගේ චන්දරාගය දුරු කරන්න නිසා වෙන එක විපාක දුරු කරන්න නෙමෙයි. නාම රූප කියන යම හදගත්තා නම් ඒ නාම රූප හදගන්නකොට හදගන්න ක්‍රමයක් තියෙනවා. ඒ විඥානපත්තේ නාම රූප වේ කියන විඥානයේ අවිද්‍යාව හදගන්නවා. මේ ඒබඳු අවිද්‍යාවහාරකට විඥානයේ පහළ වෙන නාම රූපත් අවිද්‍යාවහාරකයි. අවිද්‍යාවහාරක බව ඔප්පෙන්නේ මොකද? මේකේ චන්දනාදී තිබුණොත් අවිද්‍යාවහාරකයි. අවිද්‍යාවහාරක නැද්ද කියලා බලන්න ඒකේ ඇලීමක් බැඳීමක් තියෙනවා. ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේක අවිද්‍යාවහාරකයි නෙමෙයි චන්දනාදී නෙමෙයි දැනගන්න අවිද්‍යාව කියන බව. තමන්ගේ ධර්මයේ පිළිබඳ තමාගේ අදහස අවිද්‍යාකාරකද කියලා දැනගන්න ඕන. ඒ දරුවා පිළිබඳ මගේ වැටීම කොහොමද? මගේ කැමැත්ත කොහොමද? ඒ කැමැත්ත තව තියෙන දරුවෙක් කියන මගේ දරුවා කියන හැඟීමේ 아무තු විදියට කැමැත්තක් දැනෙලා තියෙනවා. කියනවා අවිද්‍යාකාරක චන්දරාගය තියෙනවා. අන්නේ කැමැත්ත නැති වුණාට දරුවා කියන බුද්ධියේ තියෙන බව පේනවා. දරුවා කියන්නේ ලෝක සම්මතයේ දරුවෙක් බව හඳුනනවා. ඒ නිහාර අනිකයි කියලා විශේෂ සම්බන්ධයක් නෑ. එයත් මේ ලෝක සත්‍යයේ. ඉතරයි කියන්නේ. අනිත් චන්දරාගය කියන්නේ. අර ලෝක සම්මතයේ දරුවා කියන දැක්කම හඳුනන ස්වභාවයක් තියෙනවා. ඒ දැනීමක් තියෙනවා. වැටහීමක් තියෙනවා. හැඳිනීමක් තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ දැනීමක් හැඳිනීමක් නැති කරන්නේ බුදුදහම නෙමෙයි. නමුත් අද වෙනකොට බුදුදහම පටලවාගෙන කියන්නේ ඔන්න ඔකමයි. හැමතැනකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කරන ක්‍රියාකාරකම අවසන් නෙමෙයි. ඒ පිළිබඳ චන්දරාගයන අවසන් කරනවා. හැබැයි මිනිසු කරන වැඩ වලින් 90 චන්දරාගය නිසා කරන කියන හිතනවා තියෙන්නේ. ඒ ටික නවතිනවා. සියලුම කාරණා චන්දරාගය නිසා හිතර කියලා තමයි කියන්නේ චන්දරාගයෙන් සිද්ධ වෙන්නේ. චන්දරාගය නිසා 90ක් සිද්ධ වෙන්න පුළුවන්. චන්දරාගය දුරු කරගත්තා නම් චන්දරාගය නිසාම හටගත්ත යම් කිසි හිතවිලි කියවන ප්‍රමාණයක් තිබුණා. ඒ ටික ඉන්නේ නැහැ. හැබැයි සියලු හිතවිලි සියලු ක්‍රියා සියලු කතා චන්දරාගය නිසා නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේලා හිතවිලි තිබුණා ක්‍රියා තිබුණා කතා තිබුණා. හැඳින්වීම තිබුණා දැනීම තිබුණා. දැනීම හැඳින්වීම කියන එක අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දුරු කළා නැහැ. හිතා බලන්න ඕගොල්ලෝ කල්පනා කරලා ඉතින් මොකද වෙන්නේ අපි ඉන්නේ. කොසල් රජුගම අමහරට කියනවා. ආනන්ද හඳුනට ආනන්ද කියලා ධර්ම දැක්කා. හරි සාදුන ආකාරي බුද්ධ කියලා කතා කරනවා. ඉතින් බමුණ එකම බමුණ කියලා කතා කරනවා. දැනීම හැදීම වේදනා සංඥා තිබුණේ නැහැ. ඉතින් ඒක ලොප් වෙනවා තිබුණ බව. ඉතින් වේදනා සංඥා කියන ඒවා අවිද්‍යාවෙන් පහළ වෙන එකක් ඒක නිසා ඒක දුරු කරගන්න එකයි නිවන කියලා කියන බුදුදානහත් නිවන් දැකන්නේ. විතර බලන්න මොකක්ද මොලේ කියන්නේ. ඇයි කියන මැත්තේට තේරෙන්නේ නැද්ද? යථාර්ථය කියන්නේ වෙනවා. ඉතින් බුද්ධිලිකව නොකියවන කවුරු හරි කියන එක වෙනවා. මේ මොට්ටකම අපරාධයක් මේ ලෝකෙට කරන්නේ. දැනීම හැදිරීම කියලා නතර කරන්නේ බුදුදහම කියවන කවුද හොල්ලන් තියෙන්නේ? ලෝකතර බුදුදහමයි බුදු වෙලා නැහැ නේද? ඔප්පු වෙනවා ලොකු කරන්න පුළුවන්. දැන් බුදුරජාණන්ගේ දේශනා කරපු පෙන්නේ කොතනද කියලා තියෙන්නේ මුළු ත්‍රිපිටකේ කොතනද කියලා තියෙන්නේ දැනීම හැදීම දුරු කරන්න මේකයි බුදුලාම කියලා. අප ජාන්තරාගයේ මේ අප උපකෘති ආහන චක්කු රූප උපාදාන රූප රූපත රූප උපාදානයක් රූපත් එකත් දෙකක්ද රූප රූප වේ එතකොට මේ ඒක ඒක මේ වෙනන්නේ ඒක ආයතන නෙවෙයි චක්කු චක්කු වේ චක්ක ආයතන නෙවෙයි චක්කු චක්කු වේද චක්කු චක්ක ආයතන නෙවෙයි චක්කු චක්කු වේ චක්ක ආයතන නෙවෙයි චක්ක ආයතන චක්ක ආයතන නෙවෙයි චක්කු නෙවෙයි ඇස පිළිබඳ චක්කු පිළිබඳ යම් චන්ද ආදියක් ඇද්ද ඒ හේතුවෙන් මේකක් ආයතරලු. ආය චන්දරාගයේ දුරු කරලා දාලා ඇහැ තියනවා රූප තියනවා ආයතර වෙලා නැහැ. දැන් මේක හොඳට ඔප්පු කරලා විස්තර කරලා පෙන්නලා දෙනවා නොයෙක් උපමාවක්. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ වේද පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ වේද වික්ෂුන් වහන්සේලා කරා මේ ප්‍රශ්නේ වතු වුණා. චිත්ත කියන ග්‍රහපති ධර්මදායි. ධර්මයේ විග්‍රහ කරන්න දක්සයි. චිත්ත ග්‍රහපති ඒ ස්ථානයේදී යනකොට අන්න ධර්මයේ යන උපාසකමාත්‍යයක ඉන්නවා. අපි අහලවලු අපේ ප්‍රශ්නේ එයාගෙන් කියන ඒ වෙලාවේ ඉදිරිපත් කළා විභාග මහත්තයා වික්ෂුන් මහත්තයා. ඉතින් ඉතින් මේ පින්නත මේ පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් එකත් දෙකක්ද? දැන් අපි කියනවා මේ පංචස්කන්ධය කියන තමයි පංච උපාදානස්කන්ධය කියන එක අපි මේ කියන්නේ. ඔය දෙකම එකක් කියලා. ඉතින් මේක ඇත්ත මොකද්ද? ඒවට රාමීනි උපමාවකින් කිව්වහම ඥානවාන් කියලා තේරුම් ගන්නවා. මම උපමාවක් කියනවා. කළු ගොනෙකුයි දුදු ගොනෙකුයි ඉන්නවා. එතන යනන්නේ ගොම් බානවා. කළු ගොනයි දුදු ගොනයි ගෙනත් තියා ඉන්න මේ ගොම් බානවා. කළු ගොනක් තියෙනවා සුදු ගොනක් තියෙනවා දෙකත්. දැන් ගොම් බානවා මුන්දේ අලං වෙලා කියලා ගොම් බානවා. දැන් ගොම් බාන හදන්නේ මොකද මෙතෙන් සිද්ධ වෙන්නේ? යන්තිේ බැම්මා කරගෙන මොකහරි බානක් අරගෙන ඊළඟවා කරගෙන කණින් කර ගැට ගහගෙන ඉන්න දැන් අහන දැන් කවුද? දැන් ගොම් බානවා. දැන් මොකක්ද හරි ගොම්බානුනේ මේ ලනුවට. මේ ලනුව ගොම්බානු. කියලා මේ ලනුව පෙන්නන මේ ගොම්බානු කියන්නේ නැහැ කියනවා. මේ හරක් දෙන ගොම්බානු. ඒත් නැහැ කියනවා. එහෙනම් ගොම්බාන හැදෙන්නේ කොහොමද? හරක් දෙන්න නැතුව ලනුව නැතුව ගොම්බාන හැදෙන්න බෑ. හරක් දෙන්න තෝරන ලනුවක් තෝරන ලනුවේ බැඳහම තමයි ගොම්බාන හැදෙන්නේ. නැගේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ ගොම්බාන කියලා හිතා ගන්නකො. ඇහැ තිබුණාට රූපේ තිබුණාට ඒක උපාදානයක් නෙමෙයි. ඒක ඒතර මේක නෑ කරක් වෙන්නේ නැහැ. මේ අරගෙන උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේ උපාදානස්කන්ධය පංච රූප උපාදානස්කන්ධය වෙනවා. ඔය ඇහැට රූප බලනකොට ඔය චන්දරාගයේ ක්‍රියාවක් ඇතිවෙනවා. චන්දරාගයේ නම් රැහෙනින් ඇහැයි රූපයයි දෙක අතර බැඳීමක් හටගත්තොත් අන්න හට ගන්නවා රූප උපාදානය. දැන් හද්ද රූප, ගන්ධ රූප ආදී වශයෙන් මේ සියලුම රූපයන් පිළිබඳ යකිලි බැඳීම චන්දරාගයක් ඇතිවෙනවා. අන්නේ චන්දරාගයේ බැඳුනොත් ඒකෙන් තමයි මේ මේ උපාදානස්කන්ධය හටගන්නේ. මේ උපාදානය උනේ මොකෙන්ද ගත්තාම අන්න චන්දරාගය. චන්දරාගයේ තනිය උපාදාන කරන්න බෑ චන්දරාගයේ බැඳෙන එකක් තියෙන්න ඕනේ. මේ චන්දරාගයේ මේ දේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල බැඳුණු. මෙන්න මේක උපාදානස්කන්ධ වෙලා පංච උපාදානස්කන්ධ වෙලා පංචස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ වෙන්නේ නැහැ උපාදානෙ නැති කර ගන්න ඕනේ. උපාදාන දුරු කරන බව නිරෝධයි බව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන ජරා මරණ දුරු කරන්නේ දුක්ඛ ඔක්කොම නිරෝධය. වෙන පරිප්‍රතිපදයි. නිවන ප්‍රතිපදයි. මේ අධික වරකට තියෙන නිවන ප්‍රතිපදේ ලබා ගන්න අපිට ඕනේ උපාදානෙ නිරෝධ කරන්න දෙන්න. උපාදානයෙන් එහා රූප නිරෝධ කරනකොට පංචස්කන්ධය නිරෝධ කරන නිවන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. පංචස්කන්ධය පිළිබඳ යම් චන්දරාගයක් ඇති ඒ උපාදානය යන්නේ උපාදාන නිරෝධ කරලා උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ සෝක පරිදේ දුක් දුමන සෝක නිරෝධයි. වෙන ප්‍රතිපල. එහෙනම් කරන්නේ කියන්නේ මොකද්ද? පංචස්කන්ධය දුරු කරන්නේ නෙවෙයි කියලා පංචස්කන්ධය පිළිබඳ චන්දරාගය දුරු කරන්නේ. පංචස්කන්ධය පිළිබඳ චන්දරාගය දුරු කරනවා. යාර පංචස්කන්ධය දරාගෙන ඉන්ද්‍රියේ පංචස්කන්ධයට සම්බන්ධ ඉන්ද්‍රියේ මේ අද්දරේ චුතිය වෙනකන් හිතයි කවදා හරි. මරණාසන්න මොහොත වෙනකන්. මේ මොහොත වෙනකන් යාර පංචස්කන්ධය අතරින් ඉඳ බෑ. පංචස්කන්ධ දුකේ අතරින් කොයි වෙලාවක හරි ගිහිලා ඉතින් අර පිරිනිවන් පාන මොහොතක් ආපුවාම. මේ මොහොතෙන් එහාට නැවත චන්දරාගේ නැති නිසා පංචස්කන්ධයට සම්බන්ධතාවයේ මරු යලි අලුත් භවයක් ගොඩනගන්න හේතුනේ. එන්න භව නිරෝධය දෙන්නේ. භවයේ භවයේ ගොඩනගෙන හේතු නිරෝධ නිසා අරිහත්ත්වයට පත් වෙච්ච මොහොතේ පටන් උත භව නිරෝධයි. කොයි මොහොතේම භව නිරෝධන ඥාති නිරෝධයි. එහෙනම් අපි ආ කියන්නේ ආයමන්තිම ඥාතිම ඥාතිය. නැතිදානි තුනක් භව. මතු තුනක් භවයක් නේ. මේ අපි නිරෝධ කරගන්න ඕනේ. උපාදානෙ නිරෝධ කරගන්න ඕනේ. උපාදානෙ නිරෝධ කරගත්තාම උපාදානෙ කියන්නේ මොකද්ද? පංචස්කන්ධයන් පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද ඒක උපාදානයයි. අපේ බුදුරජාණන් වහන්සේ දැනගන්න කිව්වේ යථාර්ථය දැනගෙන චන්දරාගය නිරෝධ කරගන්න. කැමැත්ත වැදෙන කැමැත්ත ඇති කරගන්න. බැඳගෙන ගන්න නැති කරගත්තාට පස්සේ කෑම ඉවරයි. ඒකයි කෑම කරන්නේ. අවිද්‍යාව තුලින් ඒකමයි. මේ අපිට කියා තියෙන එකක් මේ කොරන් යන්නේ භාවනා කරගෙන වෙන එක. ඉතින් මේ මේවයි සමාධි නෑ කියන්නේ සමාධි කෝටි ගණන් තියෙනවා කියලා දේශනා කරන්නේ. මේ සමාධි නැත්තේ නෑ සමාධි තියෙනවා. සෞඛික සමාධි තියෙනවා, අසහන සමාධි තියෙනවා. ඉතින් අපි නාම රූප නැති කරන්න හේතුව මොකද වෙන්නේ? දැන් නාම රූප නැති කරන්න කියොත් මොකද වෙන්නේ? නාම රූපයන් අයිති යන්තර මැදේවා කියන අපි ඉතිවිලි සම්බන්ධය අත්හැරලා ඒක අපතේ කරන්න පුළුවන්. හැබැයි රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා සංකාර විඥාන කියන මේ කියෝක ඇති කරගත්තොත් ඒ ටිකක් නාම රූප. රූපයන යමක් කරන පංචහර්යයේ රූප රූප කොටස වෙනවා. වේදනා සංඥා මේ වගේම මේ සංකාර විඥානයේ කොටස කරන නාම කොටස වෙනවා. දැන් නාම රූප පරිච්ඡේදඥානය කියලා කියන එක නේද නාම රූප නිරෝධ කරනවා කියලා. නාම රූප විඳන් චන්දරායන නිරෝධ කරන්න ඕන එකට. නාම රූප නිරෝධ කරන්නේ යන්නේ. මොකද මූලික ධර්මයේ පෙරදෙන්නේ මේ විඥාන නිරෝධය නාම රූප නිරෝධය නාම රූප නිරෝධය කායතන නිරෝධය කායතන නිරෝධය ස්පර්ශ නිරෝධය මේ ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. මේ විග්‍රහයෙන් පෙන්නලා තියෙන විඥාන මොනවද නාම රූප මොනවද කායතන මොනවද මොනවද මේ නිරෝධ කරන දේ මොනවද හැදුනේ මේකවත් දකින්න නැතුව. අපි මේ නාම රූප කියන්නේ හිතයි කරයි කියන කරගෙන මේක නිරෝධ කරන්නේ මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් හටගන්න යමක් නැත්නම් ඒකයි නිරෝධ කරන්න කියන්නේ. අවිද්‍යාව යත්‍ය වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධි. දැන් සියලු සංකාර ගැන කතා කරලා කිව්වද? අවිද්‍යාවේ තේසයක් නැති විරාගයේ නිරෝධයෙන් යම් සංකාරයක් තියනවාද ඒකේ නිරෝධ වෙනවා. සියලු සංකාර අවිද්‍යාවක් තියෙන්න තියෙනවා. අවිද්‍යාවක් කියන්නේ සංකාරයක් නැත්නම් ඒක සසර ගමනට හේතු වෙනවා. කුසල මූලපත්‍ය සංකාරය කියලා එකක් තියෙනවා ඒක නිවනට හේතු වෙනවා. අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අවිඥාන කියන කීදී අවිජ්ජා සහගතයි දෙක විඥානය පරිත්‍යාගාරයද අවිජ්ජාපත්‍යෙන් හටගත්ත නිසා. කුසල මූලපත්‍ය සංඛාර සංඛාරපත්‍ය අවිඥාන කියලා විඥාන කොටසක් තියෙනවා. ඒක හටගත්තේ කුසල මූලයේ. අලෝකෝ කුසල මූල, අදෝසෝ කුසල මූල, අමෝහ කුසල මූල. මේ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කියන කුසල මූලයෙන් හටගන්නේ නම් සංඛාරය කරනක අවිජ්ජාපත්‍ය සංඛාරා කියන කොටස දාන්නේ නැහැ. ඒක සතර ගමන කීදී එක දුබගෙන දෙන එක නෙමෙයි. ආර්ය මාර්ගයේ පූර්ණේ තමයි ආර්ය පාරපත් කරන්නේ. ආර්ය ධාතිය පහළ කරන ආකාරයක් තියෙනවා. ඒක නැති කරගත්තොත් එන්නේ ආර්යෙක්ද. අරිහත්ත්වයට පත් වෙලා පින්වම් පාන්නේ එක්ක භික්ෂුණියක් එක්ක භික්ෂු කෙනෙක් එක්ක භික්ෂුණියක් එක්ක උපාසකයෙක් එක්ක උපාසිකාවක්. සිව්වන ප්‍රේතයෙන් කෙනෙක් මාර්ගඵල අවබෝධ කරගෙන කෙලවරට ගන්නවා මිස ඔය සිව්වන ප්‍රේතයෙන් අහකට තියෙනවද මාර්ගඵල ලාභිත්‍ය? නිවනක් තියෙනවද? එක්ක භික්ෂුවක් නිවන් දකින්නවා එක්ක භික්ෂුණියක් නිවන් දකින්නවා එක්ක උපාසකයෙක් නිවන් දකින්නවා එක්ක උපාසිකාවක් නිවන් දකින්නවා. ඔයින් පිටස්සේ නිවන් දකින්න කෙනෙක් ඉන්නවා. එහෙනම් භික්ෂුව කියන්නේ කවුද? භික්ෂුණිය කියන්නේ කවුද? උපාසකයා කියන්නේ කවුද? උපාසිකාව කියන්නේ කවුද? මේ ආර්ය විනයේ ಜಾති හතර. නිවන් දකින බුද්ධලේ ඉන්නේ ආර්ය විනය තුල ඉන්නේ මේ සිව් පිරිස. මේ සිව් පිරිසේ යම යම් දාගේ සිව් පිරිස ඇතුළත් වුණා නම් එයා සිව් පිරිස තුල ආර්ය ආර්ය වශයෙන් උපන්නා. අන්න ආර්ය ಜಾති. මෙන්න මේ ආර්ය ಜಾතිය හටගන්නේ බව ප්‍රත්‍යයෙන්මයි. ඒකත් අර පරිත්‍යාගපාද සිද්ධාන්තය. ආර්ය බව නිසා ආර්ය ಜಾති හටගන්නවා. බවපත්‍ය ಜಾති සිද්ධාන්තය. මේ උපාදාන පත්‍ය ආභව කියන එක තියෙන්නේ අවිද්‍යා පත්‍ය ගැනකොට. ඔතන තියෙන්නේ අදිමොක්ඛ පත්‍ය ආභව. මුදුන්පත් වීම නිසා භාවයපත් වෙනවා යම් කිසි මොකද්ද? තථාද පත්‍ය අදිමොක්ඛ අදිමොක්ඛ පත්‍ය ආභව. අතන තියෙන්නේ වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය ආභව. අනේ මෙතෙන් දකින්න ඕනේ. වේදනා පත්‍ය පසාදෝ. ඒ කියන්නේ ප්‍රහල මූල පත්‍යයෙන් කියනවා. අවිද්‍යා පත්‍යයෙන් කියනවා වේදනා පත්‍ය සංහා. එතන සංහාපත්‍ය උපාදාන කියලා එකෙන් උපාදානියොත් එකේ බැඳීම හද ගන්නවා මිසක්. ඒක නම් උපාදානය හරිය නෑ විද්‍යාපත්යෙන් ආපු එක. ඒ කුසල මුල් පත්යෙන් ආව නම් එහෙම කුසල වේදනාපත්‍ය අපසාදු පහදපත්‍ය අදිමොක්කෝ. ඒක බුදුන්පත් වෙනවා. අදිමොක්කපත්‍ය ආවෝ ඒක නුභවයක් කරගන්නවා. බාපත්‍ය යඥාන විසු જાති එක විසු જાති එක උපාකරි જાති එක උපාසිකා જાති. අනී જાති නම් ආර්ය જાති කියන්නේ. ආර්ය જાති හට ගන්න පරිස්සම උපාය අත්හැරියොත් එහෙම ආර්ය වෙන්නත් බෑ. ඉතින් හිතන්නකෝ කියන්නේ තෝ කරන්නකෝ හිතපුවම නාමත් ඒ වෙලාවේ රූපත් නැත්නම් ඉන්නවා කොහොම ආයෙ පරිස්සම උපාය වෙන්නේ. කොකුසල මූලයේ. කොකුසල මූල වාචා සංකාරය. හිත හිතක් නැහැ, හිතවිලිත් නැහැ, ක්‍රියාවක් නැහැ, කතාවක් නැහැ. යා කියනවා කුසල මූල වාචා සංකාරය කියලා එකක්. කෝ සංකාර වාචා විඥාන. කෝ විඥාන වාචා නාම රූප. කෝ නාම රූප වාචා සංකෝ මේ ආර්ය මාර්ගයේ ආයතන කොහෙද කොට. කෝ ආර්ය ස්පර්ශය, ආයතන වාචා පස්සෝ කෝ. කෝ ආර්ය වින්දනේ, ආර්ය නිදහස් වේ කෝ. පස වාචා වේදනා කෝ. වේදනාපච්ච පහළ කොහෙද ප්‍රහාදයක් පහළ වෙන්නේ හිතත් හිතන්නේ නැහැ කියන්නේ නැහැ කරන්නේ නැහැ මොකේද ප්‍රහාද පහළ වෙන්නේ හිත ප්‍රහාදය හට ගන්නවා කියලා නිසා වෙන ප්‍රහාදයක් තියනද ලෝකේ හිත ප්‍රහාදයෙන් ගත ප්‍රහාද වෙනවා හිත ප්‍රහාද වෙනකොට ඉතින් හිත නැති කරගත්තා පස්සේ ප්‍රහාද වෙන්නේ මොකද්ද ප්‍රහාදයෙන් අරිමෝකේට පස්සේ මුදුපත් වෙන්නේ මොකද්ද කෝ ආයෙවා කෝ උපායතර බාපච්චය ආදී ආදී පහළ වෙනවා කෝ ආදී ආදී පහළ වෙනවා නෑ ඉතින් ඒතකොට ජාති වචයනාවල ඒක නම් ජරාමරණ හිමි. හැබැයි ඒව මේ දස දුක්ඛකන්ද සමුදය හොති ලෙකෙදින්නේ. ඒව මේ දේශන් ධම්මාන සමුදය හොති. ඒ නිසයි. මෙන්න මෙහෙම මේ ධර්මය හද ගන්නවා. ඉතින් ධර්මය හද ගන්න වෛද්‍යම උපාදී අත්‍යර නිවන් දකින්න පුළුවන් කියලා යමෙක් කියනවා නම් මොන බුදුහම ප්‍රබෝධ කියන්නේ. කොහෙද කියා කියන්නේ මෙහෙම කියා. මුළු දිවිදේ කරන් පෙන්වන්න පුළුවන් බුදුරන් වහන්සේ පෙන්න දෙනා හිතයි ක්‍රියාවයි කතාවයි නිදහස් කරපන් ඉවර කරපන්. එදාටම නිවන් කියපු දහමක්. මුළු ත්‍රිපිටකයෙන් පෙන්වන්න පුළුවන් සමතේ කියලා නේ කියන්නේ. ඇයි මේ මේ අපුම දැනගන්න ගන්න දෙයක් නෑ කියන්නම් කියේ කිව්වා. අසන්නාත් හිපුණේ ඇටි කියනවනේ. කියන්නන්ගේ රටවල් ගන්නත් බෑ මොටකමක් තියෙනවා. අවිද්‍යාවෙන් තේරුම් ගන්න බැරුවා කියනවා. අපිට කරන්න දෙයක් නෑ ඒක. ඒවා විවේචනය කරලා බුද්ධ දේශනේ බැලලා දුක් කියලා වැඩක් නෑ. නමුත් දන්න අපි දැනගත දෙන්නේ ධර්මය අහනකොට දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? හිතේ මේ ක්‍රියාව වඩන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඔප්පු කරන්න පුළුවන්. ඒක දැන කියනවාද ජීවිතේ මේක දැරුවා. මම වටා හම්බෙලා. හම්බ වෙච්ච එක කියනම බොහෝ කරුණාවෙන් ඉඳලා ඉන්න පුළුවන් අපිට වෙන්නත්. අභියෝග නෙමෙයි. මට දැනගන්න එන කරුණාවෙන් වෙන්නත් කියනවා. හිතේවි ක්‍රියාවදන් නැති කිරීමේ නිවන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙයක් මෙන්න කියලා. මුළු ත්‍රිපිටකයෙන් පුළුවන් නම් පෙන්නන්න. ආහාර තමන්ගේ කතාව මතාරගෙන මේ කරන්න බෑ. මතකින් නෑ ඒකාන්තයේ මතයක් මතේ කොහොමද ගැලපෙන්නේ නැහැ ධර්මයේ. ගැලපෙන්නේ නැද්ද ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒතර එහෙම දැනගෙන අපි මොකටද මේ මේ ගත හිත නොදැනී ගියා නම් අපි දැනගන්නේ ඇතුළුම් හිත. සංකීත චිත්තංවා සංකීත චිත්තං තේති පරිහානාති. ඇතුළුම් හිතක් ආව නම් ඇතුළුම් හිතක් ආවා කියලා දැනගන්න. හැමතැනම විශේෂණ අපිට අවශ්‍ය කරන අවධානය යොමු කරන්න තියෙන විකීත චිත්තංවා විකීත චිත්තං තේති පරිහානාති. විකෘණ එකක් තියෙනවා විකෘණ එකක් තියෙනවා කියලා දැනගන්න. ඒක දකින්න ඕනේ. ඒ ඇතුළුම විතරයි විකෘණ විතරයි නිවන් දකින්න බෑ. පංච නීවරණය නිසා හිත විසිරෙනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ නිසා විහිදෙනවා. කීන විද්‍යාව නිසා ඇකිදෙනවා. උද්දච්ච කුක්කුච්චේ නිසා විහිදෙනවා. විදිකිට්ටාව නිසා විහිදෙනවා. කීන විද්‍යාව තමයි කියනවා. මේ ඇතුළුම් හිතයි විදුරුම් හිතයි නැහැටි තේරුම් ගන්න. ඒකට හේතුව මොකක්ද කියලා තේරුම්වන්නේ ඒ හේතුව දුරු කරගත්තොත් ඇතුළුමත් දුරු වෙනවා, විහිදීමත් දුරු වෙනවා. අන්න සමතේටපත් වෙනවා සමතුලිත දායක වෙලා ඉන්න අපට අවශ්‍ය දේ අවධානය යොමු කරන්න. ඒතර දහම් තේරෙනවා. ඉතින් ඒකයි කාරණේ. ඉතින් ඒතර මේ ගත හිතන දැනී කියන වහාම තේරුම් ගන්න ඇතුළුම් ටිකක් ආවා. ඔය විහාරේ යන්න බෑ කියලා. හැබැයි උත්තරීතර වෙලා උද්දාම වෙන්න එපා මට නිරෝධය හම්බුණා කියලා. නිරෝධය කියන්නේ කොහොම එකක් නෙමෙයි. නිරෝධය තේරුම් ගන්න ඕනේ ඉතින්ලා. අනුකූල නිරෝධයක් තියෙනවා. නිරෝධ සමාපත්තියක් තියෙනවා. නිරෝධ සමාපත්තිය කියන්නේ නව අනුකූල සමාපත්තිය කියන ක්‍රමයකින් ගිහිල්ලා අන්තිමට කෙලවර කරන නේව සංඥා නාසඤ්ඤා කියන අරූප දැයන් සමවැදිලා. අරූප සමාධිය සමවැදිලා. අරූප සමාධියෙන් ඊළඟ බහිද්දේ තමයි නව අනුකූල සමාපත්තිය. නිරෝධය කියලා කියන්නේ යමක් යමක් නිසා තමන්ට දුකක් කරදරයක් එන බව දැක ගන්න. ඒ හේදීදී හේතු වෙන්නා වූ යම්කි චන්දරාගේ ඒකේ බැඳීම අත්හැරලා යමකට පස්සේ. ඒක කියන දෙයක ගියේ පහන ප්‍රශ්නයක් නෑ. අනේ චන්දරාගේ හඳුනනවා ඒකත් ජීවිත දුක්ඛ දේ නිරෝධය. අන්න නිරෝධය කියන්නේ ඒකයි. ඉතින් අපිට නිරෝධය දකින්න පුළුවන්. දැක දැක යන්න පුළුවන්. නිරෝධය ස්පර්ශ කරනවා කියනවා සෝවාන් ඵලයටපත් වෙනවා නිරෝධය ස්පර්ශ කරනවා. ඒකේ නිරෝධ සමාපත්තිය සමාධිය නෙමෙයි. එයා දකින හතර පහ ගැටීමේ තරම් රාග දේශ මොහ බලවත් නා. ලෝභ දේශ මොහ බලවත් නා. ඒ හේතුව උ රාගගිනි, ද්වේෂගිනි, මොහගිනි සහ දැවීමේ, දැවීමේ කම්පාවෙමින් හිටපු හැටි උට මතකයි. හරයක් නැති ලෝකේ අහාර ලෝකේ මොනවාට ලෝභ කරන්ද මොනවාට තරහින්ද මොනවාට මෝඩකම් කරේද ඒවත් වාගේ ඇලි ඇලි යන්නද. වැඩක් නැහැ කියන අදහස ආවන්න. මේ ප්‍රඥාවට අනුකූලව යම්කි චන්දරාගයක් අත්හැරේ වැඩි පිළි කියන. පෙර මට මෙහෙම අදහසක් එනකොට මෙහෙම කවුරු හරි දොස් කියනකොට මට කන්න පොඩි වෙන්න ගන්න හිතෙනවා. ඕක කන්න හිතෙනවා. ඒ වගේ මම දෙවිලි ආවා මට. දැන් ඇයි බැන්නට ඉන්නේ? දැන් නැහැ කොයි ඉතලද කියලා එනම් අපි වෙන්නේ නැත්තේ මොකද? ඒ දේශේ නිරෝධ නිසා. අන්න අවිද්‍යාව නිරෝධේ දේශ නිරෝධ වුණා. දේශේ කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. අපේ හිතේ හැදගන්න මේ පාප මූලය. ඒ පාප මූලය නැති වුණා නම් මන්ද ළමට දැන් දේශ නිරෝධයි. දේශක් කියන්නේ ඉපාන. අනුමාන නිවන් දැකලා. පෙරවට මෙහෙම දේ දකින්නට පුදුම රාගයක් ඇති වෙන්නේ. මම මලම හිතන්නේ මලීට පාලනය කරගන්න මේ රාගෙ විඳින්න හිතෙනවා. දැන් මම හරියන්නේ රොඩක් වගේ මට තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මට කාගේ නිරෝධය අපි ඔප්පු වෙනවා නේද? වෙලා තියෙන්නේ. අන්නේ නිරෝධය. ඉතින් Taman දැනගන්න තමයි නිරෝධ වුණා නම් ඉතරම මේක රාගී තිබුණා මම උහුලා වෙන්න බැරුව තිබුණා. දැන් මට ඒක ගානක් වතුනේ. එහෙම කම්පා ඇති වෙන්නේ නැහැ. දැක්කම අර පේන්නේ නිකන් ගාන කොලයක් දැක්කා වගේ, පොස් කොටයක් දැක්කා වගේ, දෙල් කොටයක් දැක්කා වගේ මට ලැබුත්තා මේක නෑ. ඉතින් ඕකේ ඔව් ඔව් මොකක් සත්‍යෙට එනවා මානසික මනස වැටුණා. ඒකෝර එයා දැනගෙන පෙර මට රාගී තිබුණා. කාර්ය නිරෝධ නෑ ඒ කාර්ය. දැන් මම කාර්ය නිරෝධයි. දැන් මටම ඔප්පු වෙනවා. මේ කාර්ය මත හරියට මම කාර්ය නිරෝධ මම නිරෝධේ පස්සට කරලා කිව්වේ. අනේ නිරෝධේ පස්සට කරලා මාත් ඉවරිලා. ඒ මට්ටමට. හැබැයි කියන්නේ නම් හරි හැපිරපත් වෙලා. සියලු තැන සියලු දේ ගැනීමට චන්දරාගයක් එන්නේ නැත්නම් මතු වෙන්නේ නැත්නම්. මොන જાතිය රූප දැකක් මොන જાතිය වේදනාවක් මොන જાතිය සංඥාවක් මොන જાතිය සංකාරාවක් මොන જાතිය විඥානාවක් සම්බන්ධ වුණා. මට ඒගොල්ලන් කිසිම චන්දරාගයක් එන්නේ නැහැ කියලා සමාජයේදී අධ්‍යක්ීමේ තමාම දැක ගන්නවා. ඉතින් පංචස්කන්ධයෙන් එහාට ලෝකයක් නැහැ. එහෙනම් ඒ බඳු පංචස්කන්ධයෙන් එහාට නැති ලෝකයක් තිබුණා. මට මොන විදිහකින් සංග්‍රහය හදගන්න. සංග්‍රහය නිරෝධය තමයි උපාදානය. එහෙනම් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධය මට බව නිරෝධය. ඉන්න මම මොන බව කරන්නේ නැහැ. කො මොන බව ඉදින් එකද? කාම භවෙත් නැහැ. කාම ලෝකෙත් මොන? කාම ගතියක් තිබෙන්නේ නැහැ. රූපාවචර ලෝකේ දැනෙන ගතියක් නැහැ. එහෙනම් රූපාවචරත් එක්ක නෙවුවා. අරූපාවචර මානසිකත් එක්ක ජීවත් වෙලා ඉන්න ඕනේ මම කියන ආසාවක් නැහැ. ඒකත් එක්ක නෙවුවා. එහෙනම් මම මොන බවෙත් නැහැ. අන් ඉතින් අයමත් ඒවා දැන් අපි දන්නේ කුණව නෑ කුණ පාවයක් නැති බව දැන් මොකද දැනගන්න ඉතින්. එහෙමනම් මම කියලා කියන්නේ මොකද භවපත්‍ය ආදී භව තියෙන જાතිය ඇති. කය තිබුණා භව කය භව නෙමෙයි. භව කියන්නේ මේකට තියෙන බැඳීම. ඒ බැඳීම කියනකොට තමයි ඔය කියන විදිහට චන්දරාගේ ඊදී අල්ල ගන්න. අල්ල ගන්නවා බදා ගන්නවා කියන්නේ ගතියක් තියෙන්නේ ඒකේ. මනසින් අල්ල ගන්නවා මනසින් බදනවා. ඒකට විරුද්ධ දෙනකොට ගැටෙනවා. ගැටෙන්න හැදෙනවා. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාවෙතන. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාව ඇතිවෙන තාක්කල් ඔහු නිවනින් පූර්ණ නැහැ. එකපාරම කෙනෙක් සෝවාන් වෙනකොට ඇලීම ගැටීම මුලාව සාමුලින් නැති කරන්නේ නැහැ. සතරපාගත වෙච්චේ මට්ටම ඉතිලා ඉන්නේ නැහැ. Tamanටම තේරෙනවා වල දෙන දුක් දෙන දීවි දෙන කටි නැහැ මල්ලා. ඒක Tamanටම තේරෙනවා. මගේ ඉස්සරලා මේ දේ නැති වුණා කියලා මගේ පපුව දාලා ගිහිල්ලා මම උඩලා ගන්න බැරි වෙලා බිම පෙරවිලා දැවිලා පපුවට ගහ ගන්න හිතෙනවා. මෙහෙම හිතෙනවා. දත් මිටි කනවා තරහක් ආවම මරා ගන්න උරගේ හැඟීමක් එනවා. එහෙම තිබුණා. හැබැයි ලෝකෙ එන්න තිබිච්ච ඇලීමේ හේතුකාරකයයි ගැටීමේ හේතුකාරකයයි මම අතර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉන්නේ. ඒ හතර එහෙම හිඟිහිසා කරනවා. ඒක නැත්තේ. හැබැයි වෙනදාට හතර ගැන මතක් වෙනකොට ඔක කණ්ඩෝන මාළුවේ කියලා හැඟීමක් ඉස්සර ආවා. දැන් මතක් වෙනවා. ඌ දැන් ආ බයින නැහිනවා. මිනිහක් මතකෙට ආවා. වේදනාවක් නැහැ ඔක්කොම තිබුණා. දැන් මොකද? ලෝකෙ හැදෙච්ච මොනවා කරන්නේ? ලෝකෙ හදන්න පුළුවන් එකක්. අවිද්‍යාව නිසා මුලාව නිසා ලෝක සත්‍යයන් නිරෝධයයි. නිරෝධේ වටනවා කියලා හිතාගෙන මේ ලෝකේ අල්ලගන්න ඒකට හොරගන්න එක එක දේවල් අල්ලගෙන උන් ඉතින් ගැටෙනවා හැපෙනවා මරන්න මොනවා කරන්නේ දැන් යාළුවා කියන්නේ මොකද එදා ප්‍රදාන කරන අයිනකට මේ මරාගෙන නැරෙන දැන් අදහස් කරනවා ඉහිලා කියන්නේ නැහැ නකෝ රාගා ගෝදේ නතරා ඒක නිරෝධ හැබැයි හිතන මම වචනයක් අරගෙන බැලුවා නම් හිත හිතෙනවා ඉතිහාසෙන් දෙයක් හිතෙනවා ඒ ඒ මටම දෙහි හිතා ඉදුණු ඒක නිරෝධය ලාන්නේ නෑ මරාද වෙලා දෙන්නේ මොකක් කන්න ඕනේ මරන්න ඕනේ ඔකට මම පිටින් අයිනවා ඒවා එන්නේ නැහැ ඒ ටික නිරෝධයි එන හතර පාරටෙන් දෙදී යන්නේ නිරෝධයි හැබැයි බැන්නොත් වයිලෙන්ස් එක නැති වෙන්නේ ඒක ටික තියෙන්න පුළුවන් හැබැයි හතර පාරටෙන් බලයක් ඒක නැති හරියක් නම් ඒ හැටි උන්නා නිරුද්ධ වෙනවා ඒක නිරෝධ කරන නැති හැටි මෙන්න මේ වගේ රාග නිරෝධ ද්වේෂ නිරෝධ මෝහ නිරෝධ කරනවා මිසක් රූප නිරෝධවත් වේදනා නිරෝධවත් සංඥා නිරෝධවත් යන යන ටිකක් නැහැ. මේක දකින්න ඕනේ. මේක අයින් කරගෙන අයින් කරගෙන ගියාම අවිද්‍යාවෙන් තිබෙනා වූ සාමලව නිරෝධ වෙනවා කියන්නේ. තවත් රූප කොටසක්, වේදනා කොටසක්, සංඥා කොටසක්, සංකාර කොටසක්, විඥාන කොටසක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒක තමයි ආර්ය පටිච්චසමුප්පාදයේ පිළි මාර්ගය වැඩිවීමට අවශ්‍ය කරන පුරුදු. ඕකේ වැළුවට පස්සේ අන්තිමට මතු උප්පත්තිය හට ගැනීමට හේතු වෙන බලය දුරු කරනවා. මේ පැවැත්ම ගෙන යනකම් යමක් අවශ්‍යද ඒකිය කිරීමට අවශ්‍ය කරන රූප වැලීම, ඒ වගේම වේදනා, සංඥා, සංකාර විඥාන ඇතුළු තියෙනවා. හැබැයි ඒ ඇතුලේ දැනගන්න ජීවත් වෙලා ඉන්නකම් පමණක් විඳින වේදනාවක් වේදනාවක් මේක. ජීවත් වෙලා ඉන්නකම් මේ ලබන සංඥා ටිකක් මේ ටික. මෙන්න මේකේ කොටස ඉතුරු වෙනවා. ඒක මහරහතන් වහන්සේලාත් ඒ සර් උපරිදීදී අපි දුන්නා කිව්වේ ඒකයි. ඒ කොරන මතු සංසාරයේ මතු භවයක් හටගන්නාම જાතියක් හටගන්නාන්න බලවත් නැහැ. ඒකයි කියන්නේ වෙනස. ඉතින් මේ වරද්දා ගත්තාම හිත අසංය වෙනවා. ලෝකෙකින් දැනගන්න ඕනේ. අසංය කරගන්න යන්න එපා. දැන් මේක මේ හරි අමාරුයි මෙතන ගිය කෙනාට. එයා දැන් මොනවා කිව්වත් හාන්නේ නැහැ. මොකද ආපු කුජා කවුරු ගාන මල්ලේ මොකද මන්නේ දන්නේ. ඔතනමයි ඉන්නේ. ඕකෙන් අහතේ කැමති නෑ. කොච්චර හේතු බල පෙන්වන්නත් මේ ස්වාමීන්ගේ දෘෂ්ටිය අල්ලගත්තාම මේ දෘෂ්ටිය ඔළුවේ තියාගත්තාම තව එකක් පුරන්නේ කොහොමද? හා තේරුවා කඩ මට්ටමේ කපලා පුරවන එකන් මෙයා කොල්ලෙන් කපලා ගාන්න මට්ටම හදලා තියා දානවා අප ටිකක්. දානවා තලයට ටිකක්. මොකේද දාන්නේ? මට්ටමටම පුරවලා හිර කරගෙන ගහගෙන ඉන්නේ රවුනා ගන්න. ඕක හරන්න ඕනේ. හරලා ඕනේ දේ ගන්න ඕනේ. ඒ වගේ මේ දෘෂ්ටියකට වැන්නලා පස්සේ මේ දෘෂ්ටි හරි භයානකයි. අනිත් මේක භයානක වෙන්නේ මොකද මේක හොඳ සාන්ත බලයක් පේනවා. චිත්‍රතුල විශේෂ සමාධියක් පෙන්වුම් කරන එක. ඒ නිසාම මේකෙදි කවුරු මොනවා කිව්වත් අහ කරන්න කැමති නැහැ. නෑ මොනවා කිව්වත් හරියන්නේ නැහැ. මම ලැබු සමාධිය මම දන්නේ. ඔතනම ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඔයිට වඩා මහා අභිඥා කියන අය අභිඥා බලයෙන් ඉඳලා කතා කරේ නැද්ද? අපි දේශනාවල නැද්ද? එක්තරා එක්තරා වික්ෂුන් වහන්සේ නමක් බඹලොවට ගිහිල්ලා බඹලොව ඉඳලා දසදහසක් අක්වලට ඇහෙන්න කතා කළා කියනවා. දැන් බඹලොවට ගියම කියන්නේ අවිඥා පාදයේ චතුර්ථ අධ්‍යයනයේ සම්බන්ධය. ඒතුළු ලබන අවිඥාවටපත් වෙලා අවිඥාව තුළින් ගිහිලා තමයි බඹලොවට ගියේ. දැන් ඉරිදිවලින් ඉන්නේ බඹලොව. දැන් සමාධිය නෙමෙයි ඉන්නේ. එතන ඉඳගෙන මොකද කරන්නේ දසදහසක් සක්වල රැහෙන්න ගාතාවක් ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාතු මච්චු නෝ තේන නලාගාරන්ට කුංජ රෝගය මේ ගාථාව එදී කියලා. මෙහාට ආවහා විසුණු මහතයාගෙන් ඇහුණා. ඇහුවා. මොකද ඇහුණා? අපේ ගාථාව කියන ඇහුණා. උපරම ඇහිලා තියෙනවා. මොකද ගාථාව? ආරබත නිකමත යුංජත බුද්ධ ශාසනයේ දුනාත මතුනෝ තේනම් නවාගාරෝ ඉත කුංජරෝ කියන මේ ගාථාව කියනවා. ඔක කිව්වේ කොහෙද? අකනිකා බඹරෝලා ඉන්දරේනම් කිව්ව ගාථාව ඇහුණා. ඔක දසහතක් කරලා ඇහිලා තියෙනවා කියලා. අහන්න පුළුවන් කෙනෙක් කියනවා බ්‍රහ්මයේ හරිය කියන ඒගොල්ලෝ ගාථා කියන්නේ අනිත්‍යං කරන නිසා ඒගොල්ලෝ වැඩේ. දැන් මේ ගාථාව කියනවා හත සිතිවිලි ගත්තේ නැහැ. අතහනා ගත්තේ නැද්ද? හිත විපාරේ කියන ඉන්නේ හිත හම් නැගුවේ නැද්ද? ඒතකොට ඒ වෙලේ මොකේද හිතියේ? මහරහතන් වහන්සේ නම චතුර්ථ අභිඥා පාඩේ රැහැනේ ඉඳලානේ ඔතලි. හදාගෙන ඉන්නේ. ඒතකොට ඒතකොට මේ අපි මොකද කරන්නේ අපි මේ උන්වහන්සේලා දෙහාට හැරෙන්නේ ඉඳ හදන්නේ. හිතවිලිත් නැතුව ක්‍රියාත් නැතුව කතාත් නැතුව ඉඳ ඒතකොට ඉඳ ඉඳ ගාමි උද්දාමේ හදන්නේ කොතන ඉඳලා? සාමණේර යනහන්සේ නම ආරාධනාවක් කරන්න ගියා ස්වාමීනි. මේ සක්වල රැහෙන ආරාධනා කරන්නද? දහසක් සක්වල රැහෙන ආරාධනා කරන්නද? කොච්චර රැහෙන ආරාධනා කරන්නද? කොච්චර වුණා? දහසක් සක්වල රැහෙන ආරාධනා කරේ. දහසක් සක්වල රැහෙන ආරාධනා කරන්නේ. නිකමන්තා චක්‍ර වාලේසු අත්‍රාගච්ඡන්ත දේවතා සද්දම්මං මුනි රාජස්ස ගුණන්තු සග්ග මොක්ඛදා කියලා මේ ගාථාව. දසදහසක් හතර ඉන්න දීලා බ්‍රාහ්මණයට යන්න. ඇයි මිනිසුන්ගේ මේ කන් වලට ඇහෙන එක නෙමෙයි මේක හරි. ඔක චිත්ත නාදයක්. ඔය චිත්ත නාදය කරනකොට ඒ චිත්ත චිත්ත කම්පණේ ඒ ගති ලක්ෂණ හේතුකාරක ඇති දීලා බ්‍රාහ්මණාදී කොටස් වලට ඇහෙන. එතන මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහන විසුණුනාගෙන රාමී සාමාන්‍ය වන්නාමේ රාමලේ විසුණුනාහතේ නවතර. මේ තමන්ගේ ඒ ශක්ති බලයෙන් මෙච්චර කරන්න පුළුවන් නා. උන්වහන්සේද කොච්චර පුළුවන්? මාන කීවා කරන්නද? අසීමිත. ඒක බුදුරජාණන් වහන්සේ දෙනවා. ස්වාමීනි, ඒක උපමාවක් කියන්නේ වෙයිද? මේ උපමාව පුළුවන්. දහසක් සක්වල බබලෝන්නේ හිරිමඳු යම් තරමක් දුර එළිය කරනවා. ඒ තාක් දුර චූලනී රෝග ධාතුවක්. එබඳු දහසක් වල 17ක් හක්වල වැනි එබඳු 10ක් ඇද්දතාව. ඉතර රෝග ධාතුව කියන මධ්‍යම රෝග ධාතුව. එබඳු 17ක් ඇද්ද. ඒ මහා රෝග ධාතුව. සතාගතයන් වහන්සේට නම් ඒ රෝග ධාතුව රැහෙන්නත් එයින් හත් වෙනවා. දැන් මෙහෙම දේශනාවක් කරා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාත් ඒවා කරනකොට හිතවිලි ක්‍රියාවට නැතුවද කළේ? නැතුව වෙන්නේ කියලා ඉන්නකම්. මේ කවුද හිතවිලි ක්‍රියාවෙන් අපය කරලා කියන රහත් ඵලයටපත් වුණා කියලා දන්නවා නම් එහෙම එකක් ලෝකේ තියෙන බඩ ඔප්පු කරන්න පුළුවන් නම් පොතෙන්ද ඔප්පු කරන්නේ. ඒක මාර්ග ඵලයක් යමක් යමක් නිසා රාගය හට ගන්නවා නම්, ද්වේෂය හට ගන්නවා නම්, මෝහය හට ගන්නවා නම් ඒකේ හිතවිලි ක්‍රියාවෙන් අවසానයි. ඒකේම හටගන්න හිතවිලි ක්‍රියාවන් ප්‍රමාණයක් වෙනවා ඒකේ සම්පූර්ණ ඉවරයි. හැබැයි හිත පැහැදිලි සබාසර විදන් පිටකේ චිත්තන් කියන එකේ අත්‍යවශ්‍ය වැඩ කරද්දී හිතන්න කියන්න කරන්න තිබෙනා හැකියට මුළු මනස ඉලයිවිලා ඉවරයි. වැඩක් හරි හිර වෙච්ච රොඩු ඔක්කොම ඉවරයි. දැන් බබසර විදන් පිටකේ චිත්තන් කියන එකේ අරියතුන් හතකේ චිත්ත ස්වභාවය ඒ ආකාරයෙන් තියෙනවා. අවශ්‍ය යමක් නැත්නම් අනවශ්‍ය දේ පරිහරණය ගැටේ නිසා අවශ්‍ය දෙයට මුළු මනසම ඉඩ ඇරලා තියෙනවා. එයා උන්වහන්සේගේ අවධානයත් උන්වහන්සේගේ යම් යමකට යොමු කරපුවාම ලැබෙන ඒකද වැටහීම. අති තීක්ෂණයි. කතා කරන්න ගියත් ඒ බලය අධිකයි. අධි වේගවත්. ඒ වගේම අධි අධික පැහැදිලි ස්වභාවයක් තියෙනවා. ඒ වගේම නිර්මල ස්වභාවයක් තියෙනවා. ඒ හැම දෙයක්ම යුක්තයි. මේ හැම ගති ලක්ෂණයක්ම හිතවිලි ක්‍රියාවලියට මේ ගෝචර වෙනවා. වැඩකට නැති දේවල් කෙරෙන්නේ නැහැ. අවසනයේදී ප්‍රමාණිකුල සම්පූර්ණ යොමු වෙලා තියෙන්නේ හැම මොහොතම සතියෙන් ඉන්නවා. මොකද හේතුව කාගසහගත, දේශසහගත, මොහසහගත හිතවිලි ක්‍රියාවදන් මේ වනසත් එක්ක සම්බන්ධය ඇති නිසා. ඉතිගේ සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ Nirodhe උතර කිව්වා. දැන් මේ කියන්නේ මෙතන නිතර නිතර මෙතේ Nirodhe දෙතියි. දැන් ඉතින් Nirodhe අඳුරගම ඒක නෙකේ Nirodhe දැන් මේ අඳුරගෙන තියෙන Nirodhe කියලා. දැන් නමුත් කරාද දෙයක් නැහැ මේ දීලා තියෙන මේ යම් කිසි ගුරුවරු දීලා තියෙන තේනේ. මේක තමයි නිරෝධය කියන්නේ. ඉතින් අපි දකින්න ඕනේ නිරෝධය කියන්නේ මොකක්ද කියන එක විදිහට දැක ගන්න ඕනේ. මේ නිරෝධය කියන වචනේ දැනගත්තාම නිරෝධය කරන්නේ චන්දරාග නිරෝධය. චන්දරාග නිරෝධය කරපු තරමට චන්දරාගයේ නිදාම හටගත් කිසිලි ක්‍රියාව දැන් යන්තරමත් වෙලා මේක සම්පූර්ණ 100%ක්ම නැති වෙනවා. ඉතුරු වෙන කොටසක් තියෙනවා. ඒ චන්දරාගය කරන කොටස නෙමෙයි ආර්ය මාර්ගයේ පූර්ණේ කරගැනීම සඳහා මේ ඇවිල්ට අවශ්‍ය කරන සිතිවිලි ක්‍රියාවලන් කොටස. ඔතෙන්ද එනකොට මේ බුද්ධලේ අනුපූර්ව නිරෝධ ක්‍රමයකින් එක්තරා නිරෝධයට විස්පර්ශ කරන ක්‍රමයකින් සාධනාගත, ද්වේෂ සහගත, මෝහසහගත, දාහගිනි ඇති කරන්නා පැත නිරෝධ කරලා ඉවරයි. ඒ නිරෝධය උට අධ්‍යක්ෂණය. ගිහි කටයුතු කරගෙන ගිහිව ජීවත් වෙන බුද්ධිලේකේ ගිහි කුචි කර්මාන්ත හෝ ගිහි කර්මාන්ත වල නියදී ඉන්නවනේ. එයා ඒ මොහොතේ කරදරේ දැකලා වාදකේ දැකලා යම් මොහොතක ඒකෙන් ඉවත් වෙලා පැවිදි වුණොත් අරන්න රුක්ම ශුන්‍යාගත විවේක සනසු නාදීකට ගිහිල්ලා ඉන්න වෙලාවට එයාගේ මනස තුළ එයාට දැනෙනවා අර ගිහි වතේ කටයුතු කරගෙන ඉන්න වෙලාවේදී මට මහා දාහ ගිනි ඇති කරන ලෝභ දේශ මොහ ආදී ගැටල ඇති කරන ඇලීම් ගැටීම් ඇති කරන අවස්ථාවක් තිබුණා. දැන් ඒ වගේ පිළිහක් මල් ළඟ නැහැ. ඒ වගේ පරිසරයේත් මම ඈත් වෙලා. එහෙනම් මේ ගිහි වතකදී තිබුණා වූ යම් කිසි කාමකටළු ඇද්ද මට ඒක නිරෝධයි. මේ මොහොතේ. අන්න ඒක තව අනුපූර නිරෝධ ක්‍රමයක්. අන්‍ය නිරෝධය විශ්වාස කළා ගිහි කටයුතු වල සම්පන්නව දැන් මල් ළඟ නැහැ. ඒ ඇතුලේ ඉන්න කොටයි මට ඒවා තිබුණේ. අන්න පළවෙනි නිරෝධය. ඉතින් තාමට යාර කාම හැඟීම් කාම සිතිවිලි නැති කරන්නේ. ඇලෙන ගැටෙන සිතිවිලි පහල වෙනවා. යා දකින්න මගේ මනස මේකෙන් අහක් වෙලා ඉන්නවා. මේ ඇලීමේ දාහය ගැටීමේ දාහය මට නැහැ. යා හරිතක් වූ සවිචාර වූ විවේකයෙන් හටගත් පීඩු තැටි ප්‍රථම ඥානයේ සමාදිනවා. ඒ හැකියාවල නම් ඒ මොහොතේ යා දකිනවා. මේ ප්‍රථම ඥාන සමවැදලා ඉන්න මොහොතේදී විතර්ක ਵਿਚාරයන් නිසා කාම ව්‍යාපාද විහිංසා කියන යම් කිසි විතර්කයන් ਵਿਚාරයන් නිසා යම් කිසි ආකාරයකට විපකාරය ඇති වුණා අසහනය ඇති වුණා ඒක දැන් නිරෝධයි. අන්න ප්‍රථම ධානයේ විහාරවත් දකිනවා. ඒ කියන්නේ කාම කරු පංච නීවරණ නිරෝධයි. ද්විතිය ධානයේ ගියහම එයා දකිනවා. යම් විතර්කයක් ਵਿਚාරයක් වෙන මානසිකත්වයක් වෙනවා ඒ බඳු වන්නා වූ කාම ව්‍යාපාද විහිංසා කියන ඒ බඳු හිතවිලි වල දැන් නැගින්නේ. මේ ද්විතිය ධාන අවස්ථාවේ කාන්තයි ප්‍රණීතයි ඒක දකිනවා. එයා මට විතර්ක ਵਿਚාර නිරෝධයි. හැබැයි මේ ප්‍රීතිය නැగి නැగి එනවා මතුවේවි එනවා. සුඛේකාගතාවයේ තුන්වෙනි දහයට ගියාම ප්‍රීතියක් නිසා යම් කිසි උත්සාහයක් වීර්යයක් ගොඩනගුණා නම් ඒක නිරෝධයි. ඒකතර සාන්තයි ප්‍රේතයි. අන්න ෘත්‍ය දැන ප්‍රීතිය නිරෝධයි. චතුර්ථ අධ්‍යයන යනකොට යම් කිසි සැප දුක් යනුවේ යම් කිසි ගත්තාව යම් කිසි මානසිකත්වයක් තිබුණා, කායික අත්යෙන් සම්බන්ධව තිබුණා. ඒ දැනීමක් ඉවරයි. හැබැයි හිත පැහැදිලිව පිළිසිදුව තියෙනවා, ඉතාම පැහැදිලි ප්‍රබාසක ස්වභාවයෙන් තියෙනවා. අන්න සුඛ දුක්ඛ නිරෝධ. තාවිදේ කියන ආශාස වසාස නිරෝධය කියලා සමතේක වෙනවා. අනේ චතුත් අධ්‍යානෙ. හැබැයි තම විවිධාකාර සංඥා ගන්න පුළුවන්. චතුත් අධ්‍යානෙදී. ඔන්න පෙරේසු කඳ පිළිවිල බලන්න විමු කරන්න පුළුවන්. චිතුපෝවාඥානි බාහිර අය බලන්න විමු කරන්න පුළුවන්. දිවැස විමු කරන්න පුළුවන්. එහෙම දැනක් ඒක. අදහස වල යොමු කරන්න පුළුවන් කියලා. විවිධ සංඥා එනවා. ආකාසානංචාරි භවදුනා. විවිධාකාර නානත් සංඥා නිරෝධ. එකම සංඥාව ඉදෙන ආකාස සංඥාව විතරයි. අනි සංඥා නිරෝධයි. අන්න ඒක අත්දකින්න එක. විඥානංචාතර හැමදාම ආකාශය විරවල් සංඥා නිරෝධයි. ඒකත් දැන් නිරෝධයි නේ අත්දකින්න. ආකින්තඥාතර හැමදාම විඥානංචාතේ සංඥා නිරෝධයි. නේව සංඥා ආසඤ්ඤාතර හැමදාම පුළුවන් නම් ආකින්තඥාතර සංඥා නිරෝධයි. අන්න ඒක කියනවා කියන්නේ ඉන්නේ හැතාව නිරෝධ කරන්නේ යන්නේ ඉඩක් නැහැ. යන දින අන්තිම කෙලවර. එතෙන් එහාට දින චිත්ත මාත්‍රේ නිරෝධ කරගෙන යන්න අනිත් දින කියනවා චිත්තේ නිරෝධ කරගාම කරන්නේ සම්පූර්ණම විඥාන නිරෝධන අන්න නිරෝධ සමාපatti. එතන එහා හිතන්න දකින්න දැනෙන්න පිළිඳ වේදනා සංඥා දෙකම දැනෙන්නේ. අන්න වේදනා සංඥා නොදැන දැන ඔය ඔතන. ඔයින් මෙහාට වේදනා සංඥා නොදැන තැන ගැන පනවන්න කිව්වොත් අපි නිරෝධ සමාපත්තිය පල්ලෙහාට පනවනවා. ඒක නිරෝධ සමාපත්තිය ගත්තොත් අපි රැවටෙනවා. මේ ඔතෙන් දෙනකන් හිතගෙන ඉන්න හිත අති තීක්ෂණ වෙනවා. අනුකූල නිරෝධයක් තියෙනවා. සමාපත්තිය යනකොට තියෙනවා. නිරෝධේ තේරුම් ගන්න ඕනේ. දැන් හිතවිලි දැනෙන්නේ නැති, ගත හිත දැනෙන්නේ නැති යම් නිරෝධයක් දැනෙනවා නම් එතෙට ගියාන. හැබැයි ඒක මෙහා එහෙම නැදෙන්නේ. දැන් පද විඳගෙන හිටපුවා අපේ අධිහන්න. ඔයාලා ගත ලැබුණා හිත ලැබුණා. ඕක කියන්නේ. ආයෙත් ඔයා නිරෝධ සමාපත්තිය දැදී ඉවසයි. එන්නට මොර මොර බුදු භාවතු දෙනවා. නිරෝධ මහා කාමලි කාලකන්නේ. ඌ මොතර පිළිවෙල පොල්ලේ ගහවතු දෙයක් තියෙනවා. උඹට හිත දැනනවාද ගත දැනනවාද? මොන එකක් අර මට දැවුන්නේ නැහැ මෙච්චර. මුන්දායි කරන්නේ මෙන්න වැඳවම දෝසාපතියට කියලා වැඳ. හරියයි. ඉතින් ගතයි ඉතින් නිරෝධ කරා කියන්නේ අපිට ගතයි නැත්නම් ඉතලයි නැත්නම් අපිට නිරෝධය කියලා ගත්තොත් හරියි. ඉතින් මේක අපි දකින්න ඕන පූර්ව ධාරිත මාර්ග වරද්ද ගන්න ඕනේ. අතරමඟ දැනීම හැඳිනීම අතරමඟ නැති වෙන්නේ නැහැ. අරිණා ඵලයේ ලැබුවා දැනීම හැඳිනීම නැති වෙන්නේ. දැනීම දැනීම හැටියට හැඳිනීම හැඳිනීම හැටියට තියෙනවා. ගන්න හඳුනන ස්වභාවය නැති වෙන්නේ. හිත දැයි නැතුව ගියා කිව්වොත් ඒක වෙන්නේ අරිහත් ඵලෙ කියලා. අරිහත් ඵල ආපතිය සිත්ය. අසෝරණය සිත්වල නම් මේක අහු වෙනවා. අරිහත් ඵල සිත්ය. ඒක සිත්යක්. වේදනා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේ කියන මානසිකාර කියන වර්වචිත සාධාරණ චිත්තේ ඒකාන්තයෙන් තියෙනවා. ඉතින් ඒක අවිභූතන කියන නොබෙන් එකක් නෙමෙයි. ඒක හොඳට මේ හොඳ ප්‍රබෝධ කරලා පැහැදිලි. ඉතාම හොඳට දැනෙනවා. එහෙම අවස්ථාවක්. මේ ඒ නිසා මේ නිරෝධයයි නිරෝධය හඳුනා ගන්න මේ නිරෝධය හැදෙන්නේ මේ ඇකුළුම් හිත නිරෝධයට දාන්න යන්න එපා. ඇකුළුම් හිත හඳුනා ගන්න. ඉතින් මේකට ගියාට පස්සේ අන්තිමට වරණ එක දිහක් වෙනවා. ඕක වරලා පුරුදුනොත් එහෙම. ලොකු ප්‍රඥාවක් ඉඳලා තියෙනවා. නෑ වගේ. හොඳයි. නෑව. ඇත්තටම නෑව. කායිවත් අහන්න. අන්තිම අවතරම රූපේ. එන්නේ ගඩ කියලා මොකද? ඇත්තටම දෙවි කියන්න අර්ථදී කියලා. ඕකර වහිනවා. මේ නීලුර කතාවක් නෙමෙයි මේ කියන්නේ. අන්තිමට වැඩි කිලිලා හේතුවා කියලා හරකට තියෙන දාසුත් දෙන්න. ඕක දෙල්ලමක් නෙමෙයි. ඕක නිරෝධ අමාවතියක් වන් නිරෝධයක් නෙමෙයි. ඔය හිත ඇකිල්ලා ගිහිල්ලා ඔකම අමතක වෙන ඉස්සරහ ලකුණක් ඔය තියෙන්නේ. ඔකට වැටුනොත් අන්තිමට කිච්චෙන්නේ ජීවත් වෙන්න තමයි ඉතිසා හැකියාව කරගන්න කටයුතු කරගන්න අන්න ටික උයා ගන්න පුළුවන්කම නැහැ. මාළුවෙ ලුණු දැම්මම පිටිස් දැම්මම වදගෙන තියෙනවා. ඒ මතකේ නැති වෙලා යනවා. ලොකු අමාරුවකට මා කියනවා. මොනම වැඩක්වත් කරනවා නැහැ කරු රසාව කරන්න කරු යනවා. ඔක්කොම අතරමං. ජීවිතය ඇතුළේ ජීවිතය ගෙනියන ක්‍රමයක් නැති වෙනවා. මොකද සමාධිය බලන්න පටන් ගත්තට පස්සේ ඒ සමාධිය යලි යලි වඩනකොට ආශේවිතාය, භාවිතාය, කමුලිකුතාය ඇතුළු කරනකොට භාවිතා කරනකොට බොහෝ කර ඇතුළු කරනකොට සමාධිය වැඩෙනවා හොඳ පැත්තයි නරක පැත්තයි. වැඩනකොට පස්සේ ගලව ගන්න බැහැ. වෙන්නේ බැරි වෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? මේ බොහෝ පරිස්සම් වෙන්න ඕනේ කම් නිරෝධ මාපත්‍ය තේරුම් ගන්න ඕනේ. නිරෝධය තේරුම් ගන්න ඕනේ. හිතවිලි ක්‍රියාවන් වලදී චන්දරාගය දුරු කරගෙන නිරෝධයටපත් වෙනවා. හිතවිලි ක්‍රියාවන් දුරු කරලා මේ යන්නේ අන්තිමට සියලුම දැන් කාමරාගයේ කාම ලෝකයේ කාමරාගය දුරු කළා රූප ලෝකයේ රූප රාගය දුරු කළා අරූප ලෝකයේ අරූප රාගය දුරු කළා උදාහරණ රූප රාග අරූප රාග ඉවරයි අන් තුන්තේ ගන්ධ රාගය ඉවරයි එතනින් පුළුවන්කමක් ලැබෙනවා අන්න අර අපි කිව්ව අවශ්‍ය කරන කාම ලෝක ඇතුලේ කාම ලෝක අල්ලන්න ලැබුණා අලමතවල තියෙන දියබින්ද නැත්නම් නිරුපතේ තියෙන දියබින්ද නිරුපතේ නොගෑවි නිරුපත උඩම තියෙනවා කාම ලෝකයේ ඉන්නවා කාම ලෝකේ අල්ලන්න රූප ලෝකේ ඉන්නවා රූප ලෝකේ අල්ලන්නේ නැහැ. අරූප ලෝකේ ඉන්නවා අරූප ලෝක අල්ලන්නේ නැහැ. ඒකවත් අල්ලන්නේ නැතුව ඒ තුලම ඉන්නවා. මෙන්න මේක විමුක්ත චිත්තේ විමුක්ත චිත්තන්වා විමුක්ත චිත්තන්ට ඒකේ පදානාති. විමුක්ත හිතන විමුක්ත හිත කියලා දැනගන්න. ඉතින් චිත්තාන භාෂාවේ හිත අඳුරගෙන ඉඳෝ ඉතලා මේ රාගහිත මේ විතරාගහිත. මේ ද්වේෂහිත මේ විිත රෝගහිත. මේ මෝහහිත මේ විිත මෝහහිත. මේ සංකීර්ණ හිත මේ විකීර්ණ හිත. මේ ඉතින් ඒ වගේ මේ අසමාහිත හිත මේ සමාහිත හිත. මේ විමුක්ත හිත මේ අවිමුක්ත හිත. ඔය ඒකවල සාකාරයේදී විග්‍රහ වෙනවා මේ හිත පිළිබඳව මෙසේ දැනගන්න කියලා. මනා තියෙන ඕනේ තේරුම් ගන්න ඕනේ. මේ චිත්ත නිරෝධය අන්තිමට ඔය නවාංකුර සමාපත්තිය කියලා ඒක තුරදලා නව නිරෝධය සමාපත්තිය. අනාගාමීව අරිහත් වෙන ඵලයටපත් වෙච්ච අක්ක සමාපත්තිය ප්‍රගුණ කරපු කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන්කමක් තියෙනවා ඒක සමාපත්තිය සමාපත්තිය. එයාට තමයි ගතා හිතක් තියෙනවා කියලා දැයින් නැති නියම යථාර්ථය යන තත්ත්වය. ඒ තත්ත්වයට යනකොට මහා බලයක් එක නැතිලා යන්නේ. අර තද නින්දනක් අපේ හිතේ දැනෙන්නේ නැහැ. අර එතන තියෙන්නේ අර තීන විද්ද කියන එකට අහු වෙලා වැඩිලා ඒක මැදිලා ඒක වෙන්නේ ඉතලා විදියකට පැත්ත අපේ පැත්ත. ඒකයි නිකන් හැම කරන්නේ නැහැ. මේ හැම වෙලෙම මතක නැති වෙනවා නම් යලි යලි ආවර්ජනා කරන්න ඕනේ. ආවර්ජනා කරේ ලෝකේ යථාර්ථය මෙනෙහි කරන්න ඕනේ. යම් කෙනෙක් ඡන්ද රාගයක් වෙනවා ඡන්ද රාගය දුරු වෙලා. ඡන්ද රාගය දුරු වුණාට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. නිවන් මාර්ගයේ තියෙන්නේ ධ්‍යාන මාර්ගවල ඔකෝදී ඉතින්. ඉතින් හිත නැති කරන් යන්න එපා හිතේ තියෙන ඡන්ද රාගය නැති කරගන්න බලන්න. දැන් මේ මේකත් නෑ හොඳයි මේක මේ භාවනා කරලා තියෙනා වූ ස්වභාවයක්මයි. මම භාවනා කරගෙන යන විට කායක සෑහලුවක් දැනෙන්න පටන් ගන්නවා හිත සංසුන් වෙන බලවෙන. ඒක සමහර අවස්ථාවල කවුරු හෝ ළඟට ආබාවක් දැනෙනවා. ඇසර ගන්න දෙයක් වෙනවා. ඒක එහෙම කෙනෙක් පෙළෙන්නේ නැහැ කියලා ඉතින් අහනවා. දැන් මේක ස්වභාවයක්. මොකද හේතුව මේ චිත්ත ස්වභාවය මතුවෙන්න මතුවෙන්න මේ චිත්ත ගිරණ ධාරා විශ්වයට විහිදෙනවා. අපේ ඇහැට අපේ ඇහැට හෝ ඇඟට හෝ යමක් උත්පාදනය වෙන දැනෙනවා වගේ. ඒ විහිදෙන චිත්ත කරන ඇඟ හා සම්බන්ධයි. මනස හා සම්බන්ධයි. මනසේ චිත්ත කිරණ වලට ස්පර්ශ වෙන්නේ ඒ જાතේ ඉන්න අමනුෂ කොටාසෝ දේව කොටාස ආදී ස්පර්ශ වෙන්නේ ඒක. අන්න ඒ විලාසිත අපි අතරේ ඕන තරම් ඉන්නවා යන එක අපි ඥාති කිවිසි ඉන්නවා අපි පේන්නේ නැතුවර අමනුෂයා ඉඳගෙන ඉන්නේ කියලා තව ලක්ෂ කෝටි ගණන් වටේ ඉඳපු. කට්ටිය වේලේ වැඩගත්තු ලේ බල කියලා නැත්තම්. නොපෙනෙන්න වේලයි. ඒ කියන්නේ ඒ අනුසයගේ ස්වභාවය ආකාරයි. විවිධාකාර විකෘති අනුස කොටස් ඉන්නවා. හිතිය බලියට අපිට ඒගොල්ලන්ගේ අපිට බුද්ධික බලපෑම නැති වෙන්නේ නැහැ. හැබැයි හිමිකමක් තියෙනවා. දැන් ගෙදර අපේ ඉන්න ගෙදර සහෝදරයෝ දහ දෙනෙක් ඉන්නවා කියලා බයයි බුදියේ. අපේ දෙමව්පිය සහෝදරයෝ ගෙදර ඉන්නවා අනිත් අය වඩ පිටා. කිඩියාට උතුම් අපි බෙල්ල දෙකයි ළමයි ඇටින් අපි අපේ බුදිය ගන්න. ඒක එකක් නැහැ. ඒවාට අමනුෂ්‍ය විදියට අපිට හවදර කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලෝකේ ඒගොල්ලන්ගේ පරිසරේ ඒගොල්ලෝ නොපෙන්න පරිසරයක් තුළ ඉන්නවා. හැබැයි අපි යෝ කියන යථාර්ථයක් දන්නේ නැති නිසා බැරිලා අපි අහන්නේ දකින්න එක පටන් ගත්තොත් ඔය ඉන්න කට්ටිය යන්නේ නැහැ තියෙන්නේ. වැඩි විනාශ අපි ඒකයි කිව්වේ බයලා ගන්න මොකෝ ඉන්නේ බෙල්ල මිටි කරාමයි මොනවා හරි කරායි අපිට කියලා අස්ථානියක් ඇති කරන්නේ නැහැ. ඕක අනුත්තමේ වේද පටන් ගන්නවා. ඔය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කිරණ විදිනකොට ඒ කිරණ හස්තියට තමයි ස්පර්ශ වෙන්නේ උගේ ශරීර ස්වභාව ඔක්කොම. ජීවු යනවා එනවා, ගෙදර යනවා එනවා, ඒක එක ඉන්න, ඒකේ බලු ගන්න ධර්මයේ ඉන්නවා. මිනිස් ගන්න ධර්මයේ ඉන්නවා. ඔය අපේ පිළිදී ඥාතින් බැරිච්ච අය ඒක විදිහේ අපි ඇතුලේ ඉන්නවා. අපි කාමයේ දරවල ඔක්කොම ඉරන දැන් නම් කාටවත් දෙන්න බැරි ගම්බියාට උඩ ගානක්වත් නැහැ දරවල. ඔක්කොම හදලා උඩ පිටියට යන්න දෙන්න පුළුවන්. සමහර ඇතුලේ ඉන්න කට්ටිය ඇතුලේ ඉන්නවා. කොහොම ඉන්නේ? එතන විතරක් නෙවෙයි ඉතින් මම තාල් මිලේ හොඳ ගිලක් ටිකක් කන්නේ ඒක දීර්ඝක් තියෙන හේතුවක් අපි අය හේතුවක් උඩ. උන් හරි කැමති ගුලක් ටික කන්නේ නැහැ. වෙයින් පිටකොටක් ඉන්න අපි ඇඟිලි ගලාව ලෙව කාලා ඉන්න ජීවත් වෙනකොට. අපිට ඇහැට දෙකක් තියෙනවා බයක් වෙන්නේ. ඒකකොට අපි වටේ ඉඳගෙන හරි කැමති බැලුම් જાතියක් එහෙම කාලා අර හොදන්න තු උදියා ගන්නවනේ. හරි කැමති. හොඳට නිින්ද යනකම් ඉඳලා ඇවිල්ලා අරන් ගියා. අඟල් හත අටක් තේ එළිය දිවේ එළියට කළු දිවක් එළියට දාලා කට ඇතුළට දාගෙන වට කාලා ඔක්කොම ලේ ගන්න. මේ අංශය එකින් ජීවත් වෙනවා. අපි දන්නේ නැහැ කිසි. කුණු කියලා දෙන්නා හරි කැමති. අර කෝඹිලලකට පැණි වලට පැත්තේ කෝඹිලලක ඇවිල්ලා කොහොමද ලේව කන්නේ? අපිට නොපෙන්නෝගේ ඉතර අමුතු කරලා කෝවා කියලා මිලා ඒක පොරකක ලේව කන්නේ. අපි දකින්නේ ඉතින් අපිට කරදර කරන්නේ නැතුව උන් කාලේ යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශරීරයත් පේන පණු ජීවත් වෙනවා වගේ අපි අසුකුලයක පණු වෙනවා කියලා කතාවට කියනවා. උන් අපේ ඇඟේ තියෙන එකම කාලේ උන් ජීවත් වෙනවා වගේ. නොපෙන් ලෝකේ වගේ එක්තරා කොටසක් අපේ ඇඟේ තියෙන දේවල් උරා බීලා ඒවා නේද කාරණා. ඒ ගන්දේ අපේ මේ උරාගෙන ඉඳන් ඒකින් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ පෙරේතයා වගේ පෙරේතියා වගේ ඉන්න එපා පිටු වෙන්නේ නැතේ ජලාවට ඉන්න එපා යකෝ. විනාඩි මිකරට කියනවා. මොනවා හරි කෑම බුලත් ඉරහේ කාපන් ඒක කඩවල ලාපන් එහෙම කියලා කියනවා. ඒ කියන්නේ හේතුව මොකද? ආදි ආදි කරන්න ඕක දැකපු අයගේ හෝ අහගෙන තිබුණා. අහගෙන තිබෙන නිසා පරිස්සම්. මේ ওই වෙලාවේ අපිත් ගතියේ ගතිය සම්බන්ධ වෙලා හිටියොත් උන්ට හිමි යම් කිසි ලෝක ස්වභාවයක් ඇද්ද? අපේ ශරීරය දේ ස්වභාවය අරන් ගන්නවා. එහෙනම් වාසිකයෙන් කුපිත වෙලා යම් කිසි විලාක බඩය ජීර්ණ මේ කාකාර කටේ අමාරු, ඇඟේ අමාරු හට ගන්න පිළිතියි. සුවාලය කරගෙන හැදුනාම අපි දන්නේ නැතර ඕක අතිරි දගින්න. ඒකවත් ඒ වෙලින් ගන්න එකක් තමයි. අනක් අපි දන්නේ නැහැ කවුරු ගන්නද. ඒක කොහොමද තියෙන්නේ? ඉතින් යම් තරම පිළිසිදු ඉඳ කියන්නේ ඒකත් එක්තරා හේතුවක්. කාර්ලා කෙල්ටියක් ගහලා ඉන්න අපි යනකම්ද ඕක වට කරගන්නවා කෝටි ගාණක් කරනවා. ඒක උන්ගේ ආහාරය. මේ එහෙම ලෝකයක් අපිට නොපේන නිසා පේන්නේ. ඉතින් විවාද නොපේන ලෝකේ එක්තරා මට්ටමකින් පිළිද පටන් ගැනීම ආරම්භ කරනවා මේ සමාජ වෙලා එනකොට. මොකද මේගොල්ලෝ අරමුණු වෙන්නේ ඇඟේ විහිදෙන කිරණත් එක්ක සම්බන්ධයෙන් මේ කිරණවල ඇති වෙන්නේ ඒ ප්‍රතිචාරයෙන් තමයි අපිට දැනෙන්න පටන් ගන්න. ඉතින් අපිට දැනෙන්න පටන් ගන්නවා කවුරු හරි පිටස්සරහින් පිටිපස්ස පැත්තේ පැත්තකට ලැන්දලා යනවා වගේ හුස්ම ගන්න සද්දේ වගේ ඕක ඇහෙන්න පටන් ගන්නවා. එකපාරට ඇස්සල බලන්න හිතේ. බලනවා කවුරු හරි. ඉතින් එහෙම ඒවා ඒ මුල තියෙනවා. එනකොට මොකද වෙන්නේ? අර භාවනා කරනකොට කියන සුදු කිරණ ධාරාවල එනකොට අර අඳුරු කිරණ තියෙන අමනුස්සෙන්ට අර බරමිඩාවේ ඉන්න අය ඔබ පහර. උන්ට ඉන්න බැහැ. සමහරවල් මරාද කියලා කෑ ගහන කරලා දුවනවා. අපිට ඒක දිවත් දිවකන් ලබන්නේ හේතු තිබුණා. ආරම්භයේදී ඒක පාට ඇහෙනවා නේද? කවුරුහරි ළඟදී කෑ ගහන ගියා. යටිගිරිය කෑ ගැහුවා. කුස්සිය පැත්ත කෑ ගැහුවා. ඔහොම එක එක පැතිව කෑ ගැහුවාට එහෙම ඇහෙනවා. අනිසද්ද වගේ ඇහෙනවා. ඒ භෞතික අනිසද්ද නෙමෙයි මනසට දැනෙන අරුණි ඒ ලෝකේ ක්‍රියාකාරක සත්‍ය. ඉතින් එහෙම ඒවා ඇහෙනවා. මුලදී ඒවා ආවම පස්සේ දකින්න මේක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ අපි අර ගෙදර නවතර නවතර ගොඩක් හිටියන් බයනතු මුදියා ගන්න පුළුවන් වුණා අපි ළඟ ඉන්න අපේ ඉන්න දැක්කත් අපිට ගානක් නෑ අපි වෙච්ච. ඊට පස්සේ ප්‍රශ්නයක් නැති වෙනවා. ඒ වෙනම හුරු වෙනවා. එහෙම නැතුව බෑ ඉතින් අනික එකට මනස ඔරොත්තු දෙන්නේ. එක වාරයක මනස ඔරොත්තු දෙන්නේ නෑ. ඒ ඇතින බය කම්පණේ ඇවිදින්නාම ඒකට ඔරොත්තු දෙන ප්‍රතිහාරය ප්‍රතිශක්තිය අපේ නැගින්න ඕනේ. නැගුණාට පස්සේ ඒ සද්දය එනවා අපිට බය. මේ හැම ක්‍රමක්‍රමයෙන් හුරු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොයි වෙලාවකත් ඒ වෙලාවේදී පැනලා ගියේ නෑ මම කියලා. එහෙම අවස්ථාවක් වුණේ සක්මන් කරනකොට එහෙම එකක් ඇති වුණා. මම ඒ සක්මන් කරපු දෙන විදිහට. ඒ බයට අකිති අතරේ තමයි කිව්වේ සක්මන් කරා. ඉඳගත්ත දෙනකේ බයත් අකිතියක් යම්කින් ආවා. ඒ ඉරියව්වේ පැනලා දුවන්නේ. එතනම ඉඳගෙන ඉඳි කරගන්න. එතන තමයි ඉහත් එහාට යන්නේ. මේ වගේ අධ්‍යය ඇහෙන්දාලා ගිහින් බලපුවනම් බලකොයි. එක ගහක විවිච්ච දර කැලක් වගේ. ඒ මේවා පෙරලා. එක සතිය දුවලා. ඒකත් මම දැකලා මොකද්ද කියලා දැනගෙන තමයි ඉතින් අපි කියනවා පරිශන කියලා විග්‍රහය පරිශන සූත්‍රයෙන් හරිය පරිශන සූත්‍රයෙන් විග්‍රහ කරනවා සමාධි වන්නකොට උන්වහන්සේට බොන දෙන්නේ ඒක අත්දැකි. සමහර අවස්ථාවල යනකොට හදේක කියලා දුවලා තියෙනවා. මේ යෝගයා ඒ වගේ අවස්ථාවක් හැවදෙනවා අමෘතයෝගිය. ඒවා එහෙම මොකද දැක්කා. අමෘතය කියන අමෘතය හැටියටම දැක්කා. ඒ බය අත්හැරගෙන බය ඇති කරගෙන තමයි ඉතින් ඉන්න මොකද වෙන්නේ. මේ වයින් ඒවා ඉන්නේ නැතුව කියන්නේ. ඒ මේවා එනවා ආවර ඒවා සම්පාද. ඒවයි වෙන්නේ. මේ ක්‍රමයේ අපි අනුගමනය කරන ක්‍රමක්‍රමයේ කුද්ධ වෙලා. ඉතින් අනිත්‍යයට බුදුරජාණන් වහන්සේ පාවිච්චාපු මේ නිසා ඒ හක්තිය ලැබුණා අනිත්‍යයට එහෙම ඒ වගේ මාර්ගයකට තමයි උදා කරගන්න බෑ. ඊට අයයට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අනුභානුස්සති, මරණානුස්සති කියන මේ හතර. හතර කර්මස්ථාන ගැළපෙන ආකාරයෙන් ආපුහම බලන්න විග්‍රහ කරනවා. බයක් ඇති ගැනීමක් කරනවා වෛර කෝල ඇති කරන යම් කිසි මානසික අත්‍යක් ඇති කරන විදිහට අමුතු කොටස් ඉන්නවනම් මෙත්තානුසතිය වරක්. ඒ වගේම දරු දරුපත්යේ සාසනයේදී පැහැදිලි වලුවක් තියෙනවා බුද්ධානුසතිය වරක්. සාගාදී කෙලෙස් වලින් අනගතය තියෙන අසුභානුසතිය වරක්. ප්‍රමාදයෙන් ඉන්න පස්සේ බැරියගේ තියෙන මරණානුසතිය වරක්. මේ සතර කර්මස්ථාන මුල් කරගෙන තමයි ගැලපෙන අවස්ථාවේදී සීකරමින් මනස විවාහ කරගෙන කොහොමද කරන්නේ මාගේ ආවද කර්මස්ථාන කරා. මේක කොහොමද වෙන්නේ? ඉතින් ඒවා අපි ඒ ආකාරයෙන් දැනෙන්න කරන්න ඕනේ. ඉතින් අපිට බය ඇති වෙන වෙලාව අපිට අදායක ඇති වෙන වෙලාව ඒවා අපිට අනික් අයට කියා දෙන්නේ නැහැ ඔය දැන් අපිට බය ඇති වෙනවා දැන් මේක වලපා. කියන්නේ නැහැ ගුරුවරු නෑ කවුරුත් පැත්ත කියලා කියන්නේ මුකු ගහන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමාම ඉස්සරහ තේරුම් ගන්න. මාර්ගයම ගන්න. අහලා ක්‍රමී තේරුම් ගන්න. තේරුම් දෙන්නේ මේ තේරුම් ගත ක්‍රමීට අනුකූලව වැඩි කරගන්න. මනා කියනෝනේ ඉතින් ඉගෙන ගන්න. ඒකමයි එයා තමයි මේ ශාසනය කිව්වේ ප්‍රඥාවන්ත අසායන් ධම්මෝ කිව්වේ ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් කියලා උගතයි. මේක අපි අපි දකින්න ඕනේ. ඉතින් මේකෙදි වෙන්නලා දෙන්නේ මොකද මේ අවස්ථාව කියන තත්ත්වයෙන් අපි මිදෙන ආකාරය. ඉතින් ඔයාලා මතක තියාගන්න තේරුම් අරගෙන ඊටත් පුළුවන් අත්දැකීම් තමන්ම මාර්ගය වල දකින්න ඕනේ. දැකලා සුද්ධ කරගන්න ඕනේ. මේ වගේ අපි අනාතයි අපිට අතු නිසා මේ කවුරුන් නැහැ කියන දේ අන්තිම තේරුම් ගන්න ඕනේ. ධර්මයයි මමයි කියන සංකල්පය හැරෙන්නේ. තවත් කෙනෙක් මට ආදරයක් ඉන්නවා කියලා හිතාගත්තත් ඒකත් බාධාවක්. අනිත් කෙනෙකුට ආදාරය කියන්නේ නැතුව ධර්මයේ මනාසේ අහලා තේරුම් ගන්න. දැන් මම ධර්මයයි මමයි කියන මේ සංකල්පය තුළින් නිවන් අවබෝධ කරගන්න කටයුතු කරනවා කියන එකට යනවා මිසක්. තව මට පිළිසෙට දෙවියෙක් හරි කවුරු හරි බ්‍රහ්මයෙක් හරි මිනිස්සෙක් හරි මට ඉන්න ආරස්සාන මම බයි නැහැ කියන දේ අපි ඉදිරියට ගහක් ගන්න. අපේ මාර්ගයේ ඒක වාදකයක්. ඒක <coughs> අපේ සම්පූර්ණ හිතෙන් අයින් කරන්නේ. මට උදව්වට දෙවියෙක් හරි ඉන්නේ ඇයි? ඔය යටි අදහසක් යන වහානේ ඉවත් කරන්න නෑ නෑ මට උදව්වට දෙන්න ත්‍රිසත් ධර්මයේ විතරයි. ඒ පරම ත්‍රිසත් ධර්මයේ මට මේ උදව් මේ ලැබෙනවා මිසක් ඒ ධර්මයයි මමයි යන්නේ තවත් නිවන් දකින්න සම්බන්ධ කරන්න මට කෙනෙක් නෑ කිය. අත්තාහි අත්තනාතෝ පොරිනාතෝ පරෝති අත්තනාව සුගම්සේ නාතන් ලබති දුර්ලභාගය බුද්ධ දේශනාව අහන. ඊට අනුකූලව හැරගහා ගත්තොත් අපිට බාධක දුරු වෙන්නේ ඒවක වරන්න පුළුවන්. හැබැයි වාදකයක් ආවම කර්මතානාචාරය නම් ඒ දේශාචාර්ය මහත්තයලා හරි හම්බෙලා ගන්න කෙනෙක්. ඒකේ ගැටේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ආවම මම කොහොමද ඒකේ අද විදියට. හැබැයි වහන්සේ හම්බෙන්න ඇවිල්ලා මට නෙමෙයි බරම අද විදියට ක්‍රමයක් මට කියන්නේ. ඒක රටේ ධර්මයේ කියන්නේ තමයි. මම ධර්මයයි මමයි කියන සංකල්පේ ඉන්නේ. දැන් මට ඕනේ දහම් ගුරුවරයා මට මතු කරගන්න. එහෙනම් මේ දහම්ම මට ගුරුවරයා කියනවා. දැන් මම මේ මෙන්න මෙදී මට තේරෙන්නේ නැහැ මේ ධර්මය ගැන. මෙන්න මේකේ ගැටින් ධර්ම මාර්ගය වල කියලා දෙනවා. ඒක අහගත්තම මේක උවහන්සේ මට මාර්ගය කියනකොට උවහන්සේ අනේක වාරයක් යාවත වේවා. ඉතින් මට මාර්ගඵල අත්දැකන්න දෙන්න දුන්නාට උවහන්සේ ධර්ම සත්‍යය කියලා කියන අහගත්ත මාර්ගය මලන්න ඕනේ කීකරේ තමයි බලන්නේ. මේ එහෙම පුරුදු කරගත්තට පස්සේ වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා. මේ අනිකාරය ඇහිලි ගන්න කතිය සම්පූර්ණ ආකාරය. අනිකාරය උපදෙස් දෙන්න යන එකයි අනිකාට ගන්න යන එකයි ඔක්කොම හතර තමන් හැදෙන්න බලා ගන්නවා ඊට පස්සේ. එතකම්ම හරි අමාරුයි. හරි කැමැති පුදුම දෙයක් වෙන මේ චන්ද්‍රාගයේ හැටියා තමයි. අනිකට මම කියන ආසාව. අන්න මට කරන්න දෙයක් නැහැ කියලා. ඒවට කියලා කිව්ත් නෑ නමුත් කරන්න දෙයක්. දාන සම්පාවන මොකද අනේ මේ ලෝක සත්‍යය. ඒක නොකළොත් එයා කොහොම කාලේ අහගන්න මොනවා කරන්නද? ඒ හැඟීමේ මම එනවා මිසක් මේ වැඩේ නැත්නම් මම හරි කරන්නේ මුළු දවසම කවුරුත් සම්බන්ධෙන්නේ නැහැ. රාජේ ඒක. නෝ කෑදාවකදී මම කරන්න ඕන හැටියක් කරනවා. ඒක කැමැත්තෙන් නම් නෙවෙයි. අකමැත්තෙන් නෙවෙයි. ඒ කැමැති හැකි නැති සම්බන්ධයක් ඒකට නෑ. මම දන්නා නිදහස නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වා. මට මට කරදර නොකර මම බෙහෙතටපත් කරන්න නැතුව මේ විසුව තමන්ගේ වැඩේ කරගත්තා. ඒක ප්‍රහසා කරලා තියෙනවා බුදුන් වහන්සේ එක වතාවක් හරි බණ අහලා ගිහලා තමන්ගේ වැඩේ කරන ස්වාමීන් කටයුතු සියල්ල කරලා ඉවරයි රමචාරියා පූර්ණේ කළා. මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා අරියක් ඵලෙ පූර්ණේ කරපුවා ලබලම තියෙනවා. බුදුන් වහන්සේ අනිත් විසුවට අනුශාසනාවක් කරනවා. මහන්නි බාලක ආදර්ශයට. මේ විසුව මම බෙහෙතටපත් කරේ. එහෙනම් ලෝකයා බුදුරජාණන් වහන්සේ කරන්නේ පස්සේ ගහහා කොච්චර ජහන්නේ වෙන්නක් නේ. අපිට මොනවා හරවද? නෑ අරිහත් ඵලයට පස් වෙනාම ඒකෙන් අහ කරන්න බැරි වෙහසක් තමයි ඒක. අහනවා තේරුම් ගන්න නැහැ යලි යලි කියනවා තේරුම් ගන්න නැහැ දයන කපාවෙන් කියනවා මිස හැබැයි ඒක වෙනවා. හැබැයි ඒ නමුත් ඒක තේරෙන්නේ නැහැ අර දන්දරාගෙන් මේ මට්ටම වටිනවන්න හිතාගෙන ඉන්න තාම. එයාට ඔන්න තියෙන අනේ අපි කවදා හරි බණ කියලා පුළුවන් නේද? අපිටත් එහෙනම් ඔච්චර එක අග්ගා දේශනා කරන්න පුළුවන්. හොඳට හරි මොකටද මොනවද දේශනා කරන්න අපි මහානත්වත් එක්ක ඒක ආසාවක් තියෙන අනු දේශනා කරන සන්තෝෂයෙන් ඒක ඇත්තවනේ තමයි දාන සම්පාදනය කියන්නේ අපිටම අච්චර බලන්න ඉතින් කියන මොකක්ද අපේ ඉතින් අපි ඒක උතුම් දිනනවා අපි අපේ හිත දිනනවා කියන්නේ කොහොමද හිත කියවන්න බුද්ධ වේදෝනේ කියලා කියන්නේ. ඒක අපි දකිනවා අපෙන්ම අපිට අපවාද කරගන්න දෙන අපවාද කරගන්න. ප්‍රහසා කරගෙන දෙන ප්‍රහසා කරගන්න ඕනේ. කාගේවත් නෙමෙයි අපි අපි. අපේ මනසට තුලින් අපි තුල මේක අගා ගන්න. අපේ මනසම මේ ධර්මයේ තුලින් ගුරුවරයා කරගන්න. මනස ගුරුවරයා කරගන්නවා කියන්නේ ධර්මානුකූල මනස ගුරුවරයා කරගන්න. මනස ධර්මයේ ධර්මයේ ගුරුවරයා මනස ආධාරය. ගුරුවරයා විද්‍යාමාන කරගන්න ආධාරකේ මනස. ගුරුවරයා ධර්මය. ඉතින් ධර්මානුකූල මනස තමයි අපිට ඉන්නේ පිළිසරණ. නොතෙන් දෙන්නේ අපි අපිටම අපවාද කරගන්න ඕනේ අපේ ආවිඩක් දුචාරියක් හරි වෙනවා. නොකට විත්තක් වෙනවා. සාග වේද මොහසහගත දෙයක් වෙනවනේ අපි අපිටම ඒක දිනු කරගන්න ඕනේ. මේ වැඩි කර්මස්ථානේ වඩනකොට හැම වෙලෙම ලෝකේ අසාරත්වයේ දකින කර්මස්ථානයේ නිවනේ සාරත්වයේ දකින කර්මස්ථානයේ වැඩෙන්න ඕනේ. ලෝක අනාථ බවත් නිවන නාථ බවත් පෙන්වන කර්මස්ථානය වැඩෙනකොට අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ධර්ම මාර්ගයේ ඉතිරිම වැඩිලා වැඩිලා. දහම් ප්‍රතිඵලයක් මතුවේ. ඉදා හේරනා මෙච්චර කාල අතර ගන්න විදිහට හරයක් ඇති කියලා ඉදා හිතුවදී කිසිම හරයක් නැති අහාරයක් නේද? මට ඇලෙන්නවත් ගැටෙන්නවත් මුලා වෙන්නවත් මේක දෙයක් නෑ නේද කියලා. සමහරවිට තේරෙන්න පටන් ගන්නවා. අනේ ඒක ඒ විලාසය අත්හැරියා. අත් අරිනවනේ අත්හැරෙනවා. ඊට පස්සේ අපි දකිනවා මේ මට්ටමට දැන් මම ලාම් පළුවේ වෙලා තියෙනවා. ඉවරයි. තායිනම් මේක බලන්න ඕනේ. ඒක වන්නකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලවලදී කුමාරයාට හදයක් දුන්නා. ඒ මාර්ගයේ වන්නක යාන ධාන අවිඥා කියන ඒවා හඳුන් උපකරණ වාගේ වෙන්නේ. ඉවත් මහන්සි වෙන දෙයක් නෑ. විපුල ලෙස ලැබෙනවා. નિરાයාසයෙන් ලැබෙනවා කියලා කියනවා. ඉතින් එහෙම ලැබෙන බව වෙන්නා කියන දෙයකට අපිට මහන්සි වෙලා කරන්නේ ඒක පැත්තට පුළුවන්. ඒකට ගියාම අපි ලෞකිකත්වය ලොකු කරගන්නවා ඒකට. දන්නේ නැහැ නිවන යනවා. නිවන පිට වයින්නවා. මේ තත්ත්වයටපත් වෙලා ඉන්නෝනේ අර තත්ත්වයටපත් වෙලා ඉන්නෝනේ. ඊවට ගිය ගාම නිවන පිටපැනපු අරමුණට ඉඳී කියන්නේ. ඒතර මාර්ගයේ වාදකයි. මේ තත්ත්වයටපත් වෙ මේ තත්ත්වයට යනකොට කියලා දැනගත්තාම මාර්ගයේ වැඩි. පත් වෙන තත්ත්වයන් ගැන මට අවශ්‍යතාවයක් නැහැ. ටිකක් මේ ලෝකේ ඉන්නකම් අන්‍යයන්ට හදා ගන්න පුළුවන් ඒ ලැබිච්ච අනුසාරී. හැබැයි ඒ ලැබෙන අනුසාරී දැන් ප්‍රතිපල කරපු එක නෙමෙයි. මෙච්චර කර්ම පුරාගෙන ආපු ගමනේ ප්‍රගුණ කරපු හරියක් තියෙනවා. ඒ හරිය ඔයලාට ඇදලායි. හැබැයි ප්‍රගුණ කරන්නේ ලෞකික ඒවා මිසක් නිවන් දකින්නේ නෙවෙයි. හැබැයි නිවන් දකින්න මම වන්නකොට ඒ යාත්‍රාවට බලන්න දෙන්නේ මද වෙලා ඒක. ඒ අනුව මම ඒක සුස්ත විදහාගෙන නැහැ අර්ධිය ප්‍රඥා උසස්යෙන් සාමාන්‍ය මට්ටමින් තියෙන අරියත් ඵලෙ ලැබෙයි. තවත් එහාට එහෙම හේතු වාසනක් නැත්නම් ත්‍රිවිද්‍යාලාභී වරිණක් වගේ දැනෙනවා. තවත් එහාට නම් අවිඥාලාභී වගේ දැනෙනවා. තවත් එහාට නම් සීපිලිසි කියාපත් අවිඥාලාභී වගේ දැනෙනවා. ඒක ලැබුණොත් මේ මට හරි ලැබිච්ච හරි අනිකාරේ සේවය කරනවා මම ඉන්න. ඒක ලැබුණේ. මට ඔක ලොකු දෙයක් නෙවෙයි. මෙතන මාර්ගය තියෙන්න ඕනේ කර්මෙදී. ඒවා ලොකු කරන්නේ ගියාම මාර්ගය වරන් කරගන්න. මට ඕනේ නිවන් අවබෝධ කරගන්න. නිවන් දකින්න. නිවන් දකින්න ලෝකේ අනාත්මව ඉතර සීකර තේරුම් ගන්නකොට නිවන අනාත්මව තේරුම් ගන්න. මෙන්න මෙතන තේරුවා නිරන්තර කර්මස්ථානයක් වන්නකොට ඒ තමයි අවශ්‍ය කාරණේ කරේ. ඒක වැඩක් නැති දෙවිලි වල්පල් ඔක්කොම අත්හැරලා යනවා. අපි ඉතින් පුරුදු වෙලා තියෙන්නේ මේ ධර්මයේ තුල අහන්න කියලා සත්‍ය බෝධිපාක්ෂික ධර්මයට අවශ්‍ය කියලා පැත්ත කියන්නේ වේනේ වල්පල් කතා කරගෙන ඉන්න තමයි බණාන කියලා බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ අවශ්‍ය දේවල් නෙමෙයි. මේ වචනයෙන් වන කුසල් අකුසල් හේතුඵල ධර්මානුකූලව කර්ම සකස් වෙලා ඉන්නේ. දැන් දැන් මේ වචනේ මෙහාගේ බොරු කේලම් පරිස වචන 15. මුසාවාද, විසාවාද, පරසාවාද, සම්පා ප්‍රයාපටි. මෙන්න මේ හතර ආකාරයෙන් පිටවෙන්නා වූ ගති නිසා පිටවෙන්නා වූ යම්කිසි වචනයක් ඇතිනම්. ඒ පිටවෙන වචනේ ඊට අනුකූලයි. ඒක රාගසහිතයි, ඒක දේශසහිතයි, ඒක මෝහසහිතයි. රාගසහගත, දේශසහගත, මෝහසහගත අදහසකින් යව වචනය පිට කරන්නේ. එක්ක එක බොරුවක්, එක්ක හේලමක්, එක්ක පරසයක්, එක්ක ප්‍රලාපයක්. ඕකේ අහන්න තව එකක් දාන්න. දැන් බොරු කේලම් පරස වචන ප්‍රාප කියන මේ ටිකට. කාමයෙන්, දේසයෙන්, මෝහයෙන් ප්‍රකාශ කරන හැම වචනයක්ම හරි. ඒකද මේ වචනේ ප්‍රකාශ කරපුවා. ඒකේ සිද්ධ වෙන්නේ වචී පාප කර්මයක් සිද්ධ වෙනවා. අවචී සංකාරයක් සිද්ධ වෙනවා. හැබැයි වචී සංකාරයේ සිද්ධ වෙන කලියද වචී සංකාරයේ ප්‍රමාණය බලේ දකින්න බෑ. මේ සංකාරයේ කොච්චර බලවත් එකක්ද කියලා දකින්න. හරියට සංකාරෝ යථාර්ථ භාවය කරන ලෝකනා බුදුරජාණන් වහන්සේලා වස්තු. අන්නේ පුද්ගලයෙකුද? ඒ බලේ දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් බලයත් ඒකාන්තයේ මේ වචනයක් වචනයක් ගන්න වැඩි වැඩි සංකාරයක් ගන්න ශක්තියක් නැතිලා. එතන ඒක වැටෙන කර්ම වලට වැටෙනවා කියන්නේ. කර්ම භවයේ පිටිනවා. කර්ම භවයේ පිටිනකොට පුදුනේ කර්ම භවයේ නැගින්න ආවදී උප්පත්ති භවයට ගැලපෙන ගන්න ඒක බලවත් නම් උප්පත්ති රතේ කියන්නේ. ඒකෙම උප්පත්තිය කියලා දෙකක් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට පුළුවන් දේශනා කරන්න පුළුවන් හැකියාව ශක්තිය අහපු වෙලාවේදී අනේ මම අද මේ අපපස්සාන කරන භාග්‍යවතුන් වහන්සේ. කොයිතරම් උත්තර දෙයට කොච්චර බලය ඇති කොච්චර දෙයට උත්තරේ. මට අද මේ අපපස්සාන කරන්න බැහැ. උත්තරයන් වහන්සේට මේ විගත් මෙහෙම වදනයක් තියෙනවා. මේ දෙවියෝ එක්තරා විසුණු හදනවා කියනවා එවැත්නි ඔබට පුළුවන් ඉතින් අනිත්‍යයේ තියෙන කරගහගෙන අනිත්‍යයේ තියෙන ඔක්කොම කියකින් උදාහරණේ සන්තෝෂයෙන් ඉන්න ඉතින් ඔබ මොකද කරගන්නේ කියලා වෙන වචනයක් ඇතුළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මානියව කතා කරලා මේවා ඔය චිත්ත ප්‍රහාදයෙන් නරුව වදනේ ආනිසංසයේ යවන් නරුව වදනේ ප්‍රතිඵලය කොච්චරද කියනවා සත් වතාවක් සක්‍ර දේවේන්ද්‍ර උපද්දන්නේ හත් වතාවක් මේ දඹදිව අක්විතින අනේ ලබන්නේ. කවද්ද නිවන් දකින්නේ? ඒට ආකාර පසුපසින මහා කුලි ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මෙබඳු බලයක් රෝමද උපන්. ඒ කතා කරගොත් ඒ ඉතල කටින් පිට කරු වචෙන් ටිකේ නැගුණු ශක්තිය ඉස්සර ඒවා කියා. හැබැයි ආනන්ද එහෙම යන්නේ නැහැ. භවයේ යන කෙනෙකුට නම් ඔන්න හොරයි. හැබැයි ආනන්ද මේ අධ්‍යයනය ගමන කෙලවර කරගන්න. නැත් ඉන්න කෙනෙකුට නම් ශක්තිය මෙන්න මෙච්චර කාලයකට. දැන් මේ බලේ වන්න එක වදන වල බලේ ලැබෙන ආකාරය. දැන් බුදුරජාණන් වහන්සේගෙදී ගෞරවයෙන් ඥාන සම්පයුක්තව සෝමනස්ස සහගතව නැවෝ වචී සංකාරය, පුණ්‍ය සංකාරය. බලේ ඉයා. මේ ඕක අහගෙන මම තනිය අපිට ඇවිත් බුදුරජාණන් වහන්සේ කොච්චර උත්තර දෙවිද පෙරලි පෙරලි ගන්නේ ඉතින් මේ තත්ත්වයට පත් වෙන්න කියලා ගත්තොත් එතන මට පුළුවන්. දැන් අපි චිත්ත සහජයක් නෙමෙයි නේද? ඒක අපි ගලවීමා කරගන්න හදන අපේ වාක්‍ය. අපි ගත්තේ ඒගොල්ලෝ කඩ සම්බන්ධ නේද? උදේ නැහැ ගන්න කිව්වා දෙයට හම් වෙන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද ගැළපෙන දෙයක් නෙමෙයි මොකද හේතුව අවංකවම චිත්ත ප්‍රහාණයෙන් නැගුවා නම් තමයි ඒක හිම්දේ අර බලාපොරොත්තු ඇති කරන මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා මම මේ කරන්නම් කිව්වොත් අර හිතම ගා පාර වෙනවා හැබැයි හොඳ එකක් නෑ නරකක් සිද්ධ වෙන්නේ හැබැයි සිද්ධ වෙන්නේ අර ඉහළ ප්‍රතිපදාව නෑ ඒක හම් වෙන්නේ නෑ ඔය හිත සෝමනස්ස සාගත ඥාන සම්පීඩ නෙමෙයි ඒක වෙලෙන්නේ අපේ බලාපොරොත්තුව වැඩි නිසා ඒක ලබා ගන්න තියෙන ඕනකම නිසා උපේක්ෂාවෙන් බහිඳ සිද්ධ වෙනවා. ලෞකික අධ්‍යය තුළ බලාපොරොත්තු නැන්නේ ඥාන සම්ප්‍රයුක්ත නැහැ ඥාන යුක්තයි. සමාධිය මැද යම සකස් කරගන්න ගන්න නිසා උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත පහළ වෙනවා. එතකොට ඉතින් වෙන්නේ අන්තිම කුසල් සිත් අතරින් පල්ලෙහාමගේ කුසල් සිත්. හම්බ වෙනවා. පළවෙනි සංසිද්ධිය බලයයි ඒකේ බලපෑම කෝටි ගාණකින් එකින් එකට පරස්පරයි. ඒකම වටනේ. වටනේ ඒක උනාට හරියන්නේ නැහැ. හරි ඒකට අවශ්‍ය වෙන බලේ නැගින්න අවශ්‍ය වෙන කරුණු සම්පූර්ණ වෙනවා. ඊයන්ව තමයි වටනයක් බලවත් වෙන්නේ. එකපාරට නිකම් කිව්වට හරියන්නේ. ඒ කියන වටනේ නෙමෙයි ඒක තියෙන්නේ. අර සම්නි කතාවක් කියන එක අවස්ථාවක හැබැයි ඇවිදින්න යන හදනකොට යන්න එපා කියලා අම්මා අවවාද කරනවා අහන්නේ දුවනවා පොළොට. හොර කුළුණියා ගන්න නරකු. හරි. මෙහෙම කතාවක්. දැනගත්තේ නැහැ ගියා කියලා. යනකොට කුළුණියට පිබගෙන ඉනවා කිව්වා. දැන් ළමයට යන්න දෙන්න කරන්න කිසිම දෙයක්. අම්මා හිතේ යමක් කිව්වා හිතේ වේවා වචනේ යමක් කිව්වා හිතේ නොවේවා කියලා. මෙහෙම සත්‍යයක් පිළිගන්නවා. කුළුණියම ආපු ගාම නැගිටින හැටි අපවට ගන්න දෙනවා. දැන් මොකද? අම්මා වචනේ ආ වචනේ කිව්වා නේ හිතේ අන්ත මාත්‍රයක්වත් වෙන්නේ නැහැ මගේ පුතාර කේරු දෙවියන්ගේ මුදුන් කියන කාරණේ සකවම දැලසීවා කියන එකයි හිතේ තියෙන්නේ. නැත්නම් කියන එක අහන්නත් තරහ කරනවා කිව්වා. ඒක පුරුල් වෙනලා මනසේ බලකන්නේ. කියලා වචනේ කිව්වා. අභ්‍යන්තරේ පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. අර පිටි වදන ප්‍රකාශ කළා. මෙන්න මේක තමයි වදනය ප්‍රකාශ කරන පළියෙන වචී සංකාර නැගින්නේ. මේ වචී සංකාරයේ බලවත් වෙන්න. ඒකට ගෝචර වෙන්න අදහස එතෙන් සම්බන්ධ වෙනවා. ඒ අනුව මේක ඒ විදිහට හොඳ වචන නරකරන්න පාගන්න පුළුවන්. වචනේ නෙවෙයි ඒක තියෙන්නේ. දැන් කුමාරිහාමි කියන වචනේ බොහොම හොඳට කෙනෙකුට ගරුත් දෙක කතා කරන වචනේ. ආ කුමාරියා යන්න ලැහැති නේද? කියලා. එයාගේ කුමාරිහාගේ ගරුම බුදී නැන්නේ. ඒ කියන්නේ යම් විදියක අනාචාරය හැදෙන්නේ යන්නේ කෙනෙකුට. ආ හරියන්නේ කුමාරියා. එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒක පහල ගහලා වචනයක් වශයෙන් ගත්තා. අර ගරුවේ කතා කරන්නේ නැති වචන. හැබැයි ඒකේ පාපයක් සිද්ධ වුණා නිසා පිනක් සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව වචන තුර නෙමෙයි තිබුණේ ඒ චේතනාවත් එක මතු කරපු ඒ අදහස තුල තිබුණ පදුත්ත මානසින්ද ප්‍රහන්න මානසින්ද කිව්වේ එකත් එක තමයි ඒ වචනේ ස්වභාවය මතු වෙන්නේ වචනේ කීපවලට කියන්නේ දැන් වචී සංකාර කියන්නේ වචී සංචේතන වචී සංකාර වචන නෙමෙයි සංකාර කියන්නේ කාය සංචේතන කාය සංකාර වචී සංචේතන වචී සංකාර මනෝ සංචේතන මනෝ සංකාර සංචේතන සංකාර වෙන්නේ ඒකයි ක්‍රියාවවත් වදනේවත් හිතවත් හිතවිල්ලවත් නෙමෙයි මේ උඩින් මතේ කියන වතු වෙන එක නෙමෙයි සංඛාර කියන්නේ. ඒක වතුනේ යන්තේ ප්‍රාණ හෝ අදුට්ට හෝ මානසිකත්වයේ කෙවඳු දෙයක්. අන්න ඒම චේතනාවයි කියන්නේ. ඒ හිත ගොඩ නැතිල මොන මොන අදහසකින්ද? අන්න එතන ඒ බලපාන. අන්න ඒකයි සංඛාර බවට පත් වෙන්නේ. මේ හිතවිලි ක්‍රියාවදන අපර කිරීම නෙමෙයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෝඩය කියලා හදාගන්නවා විසුණුනාථ කියලා. මෝඩ පුරුෂෝ ඒ විදිහට කතා කරනවා මොකෝ. වරලා කරනවා නෙමෙයි කතා කරන්නේ. මොකද මොඩිය කරන්නේ? අපි අද කතා කරනවා කතාව. ලෝතර බුදුරණාහි විසුණුනාථයන් බොහෝ විට වැඩ කරනවා. ඇයි මොඩිය කොහොමද කරන්නේ? ඔය විදිහට කතා කරලා තියෙනවා. මොකද පුරුෂය කියන්නේ. මහරගිනව කතා කරේ. ආය ආයතන අංගයට පත් වෙනවා කතා මහාන වරද වරද හැටියට දැකලා හමා කරගෙන කටයුතු කරනවා නම් මේ සාධනේ අභියෝගයක් වෙනවා ප්‍රයාසයක් තියෙනවා. ආයි වාහන ගිල හදා ගන්න ඒක ගත්තට පස්සේ. එතකම මොකක් කුසෙල. මහන්ස අවුරුදු 100ක් කියා කරන්න දෙයක්. අර වැඩේ කරන මොකක් කුසෙල. අර අවුරුදු 100ක් කියන්නේ මහන්සට වාහන ගිල හදා ගන්න. අන්න ඒ වගේ කියනවා නම් මොකද එතෙන් වෙන්නන්නේ අර වචනේ නෙමෙයි පදුටකම නෙමෙයි. අර මානසිකත්වයේ තුල ගොඩ නැගෙන මානසිකත්වයේ ආකාරය. අපි යම කතා කරනකොට ඒ ස්වභාවය තියෙනවා. මේ දකින්න ඕනේ. එමේ දෙවියන්ට බුද පූජා කිරීමෙන් ලබා ගන්නා දේ හේතුඵල ධර්මතාවයට යටත්වන්නේ කෙසේද කියලා අහනවා. දැන් මෙතෙන් දැන් දකින්න මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් දෙවියන්ට බුද පූජා කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? බුද පූජා පූජා කිරීමෙන් අපි යමක් කරලා දීලා. ඊට පස්සේ අපි යමක් බලාපොරොත්තු තුනක් අපි කිරීමෙන් හේතුඵලයට මඟ පෙරදුනා. යම් පිනක් දීලා හරියට කරා නම් අපි සල්ලි කියලා බඩුවක් ගන්න ගියා නම් ආවට සල්ලි ප්‍රමාණවත් බලා දුන්නා නම් එහෙම අර බඩුව ගැනීමට හේතුව ඒකම අපරාම වත්කම අපි දුන්නා ඒක අවශ්‍ය කරන්නා වගේ දුන්නා ආපහු ලබන හේතු වාසනාව ලබනවා නාතව ණයද විතරයි මේ පූජාව කරලා ඉවරලා ඉතින් ආශිර්වාදයක් ලබා ගන්න නම් ඉවරම ණය ගෙවලා ඉවරයි අයියා ණය කාරයෙක් නෙවෙයි දැන් කෙනෙකුගේ උදව්වක් ලබා ගන්නවා කෙනෙකුට උදව් කරනවා. උදව් කරලා ලබා ගන්නා උදව්වක් නැත්නම් ඔහු නායකාරයෙක් නෙමෙයි. ඔහු උදව් දීලා දෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා දෙවියන්ට පුද පූජාවක් පවත්වලා පින් පිට දීලා යම් කිසි ආශිර්වාදයක් ලබා ගත්තත් එයා දෙවියන්ට නායකාරයෙක්. ගැටෙන්නේ නෙමෙයි. ඉතින් එහෙම නොවන ගැටියෝ ඉන්නවා. අනුරා කියතියා මෙහෙම කියපුවම යමක් තියෙනවා. ඒ අනුරා කරන ගැටිකම එකක්. ඒකවල දේව ගැටියෝ. යම්කිසි කෙනෙක් තමාලගේ තියෙන දෙයක් දේව යමක් ලබා ගන්න එක නම් ගැටියෙක් නෙමෙයි. දෙවියෝ ගරුත්වයෙන් ලබා දෙන හොඳ වැදගත් දීලා. ඉංගන්නේ කියලා මුළු પરම්පරාව වර්ණනා කරනවා. නැති බැරි මිනිහ ගිහිල්ලා දුගී මගේ ආතකදී ගිහිල්ලා මුළු પરම්පරාවක් වර්ණනා කළා. අනේ මෙයා ආවල් પરම්පරාවේ මෙච්චර කාලෙක ඉඳගෙන ඉන්නේ පළපුරක්, ගානම්බුකාර පළපුරක්, දානිදේ පළපුරක්. අපි ඒ කාලේ අපි ආරම්භකත් මෙහි තමයි ජීවත් වෙන්නේ. ඉතින් මහා මහත්මිය මට ඉතින් උයව්වා කරන්නේ මෙහෙම සඳුනා කිය කිය වරුණාශ කරලා යනකොට කරකෙන් අන්නර මොනවා කියලා යපන්. මොකක්ද කියන්නේ? වික්ෂුණාචර අපින්න පස්සේ ඔය එකක් වශයෙන් නෑ බලන්න ආ හඳු කරලා. ඉස්මා කරලා ඉස්මා ගේ ජහම යාව නැතිලා ගිහලා අවශ්‍ය දෙයක් නෑ වැඳලා පුදේ දෙයක්. උනාගේ පූජා කරා. උනාචර එක වර්ණාවල එකක් වක්කලේ. නැවතර ගුණවත ආකාරයෙන් හැරෙන්නේ. අර එයා ගුණවතගේ ගුණ කියලා පරම්පරාවේ ගුණ කියපු කෙනාට නෙවෙයි හැරෙන්නේ. එයා එකක් වන්නෝ කියලා ගුණවත. මෙන්න මෙයා යමෙක් මනසින් ගුණවත්. දේවතාව කරගන්නේ ගුණේ. ගුණවතාර වන්දනාමාන පූජා සත්කාර කරමින් සැලකෙනවා. ඒ ගුණේ නැති කෙනාගේ වැඩයක්වත්කම දෙවියන් ගණන් ගන්න එක නෙමෙයි. හැබැයි අහන්න ගන්නෑ නමට පොඩ්ඩක් අර හිඟන්නලා මොනවා කියක් හැදිලා යනවා දෙන. හිඟන්නට හැබැයි හොච්චර වාගේ තමයි ගැටිකම් කරලා එකන් දෙවියන් තමන් හිතේ නොහිත. ගැටිකම් කරලා ලබා ගන්න යාඥා කළාම ලබා ගන්න දෙන්නේ. තමා ගුණේ පිළිපුලා හිටන් ඊට යහපත කරපුවාම ඒගොල්ලොම නැගිටලා ඇවිදලා වන්දනාමාන කරලා කරන්න පුළුවන් ඉහෙරම දරුවෝ කරලා යනවා. පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් කරපු දේ තමයි ලැබෙන්නේ. ඉතින් පෙරදීත් අපි යමක් කරලා තිබුණා නම් ඒ විදිහේ දේවල් අපිට පල්පලේ එන්න ඕන තරම් හේතු තියෙනවා. දැන් අපි හිතමු ඉල්ලනකම් මම මොකද දෙන්නේ? හැබැයි ඒක දරුවා දෙනවා. ඔකේ මානේ වස්වලා මම හරි මානකාරක මේ ලොකු ඉල්ලන්නේ ඊළඟට සංජානන බැරි වෙලා වෙලා ඒක නම් දෙන්නේ නැහැ ඔබ. දැන් අපි ඔහොම හිත හිතා ඉන්නවා අපි කෙනෙකුට යමක් දෙන්නේ. ලොකෝකට අපි හේතුවක් දෙන්නේ. අන්තිමට යාගෙන ඔව් මට කොලම තමයි කියන්න තියෙන්නේ. මට තියෙන එක මම තියෙන එක දෙන්නේ නැහැ මං බැඩියපත් වෙනවා. ඔහොම ඉඳලා ඔය විදිහට මට්ටු කර කර දීපු කෙනෙක් හිටියොත් එයාලා පිනක් තියෙනවා. හැබැයි ඒ පිනේ ඵලයේ කොහොමද හේතු ඵලයේ? තමන්ටත් මට්ටු වෙලාම තමයි ගන්න වෙන්නේ. ආයෙ ගියාට පස්සේ අනිත් තව කෙනෙක් ඉන්නවා යාගේ අදාතුල් එක. ඔක ගල ගහලා මල්ලඟට එනකම් ඔක තමයි දෙන්නේ. හැබැයි එහෙම ආවදාට ඔක නම් උදව් කරන හොඳට. මම කරු උදව්වක් දෙන්නේ. ඕක බැගෑමත් වෙලාම යාඥා කළා වගේ බැගෑමත් වෙලා ඉල්ලගෙන ආපදාට මානේ බෑන බින්දුවර බෑන ආපදාට එදාට කරම උදව් කරනවා. අන්නේ ඒ જાතිය උදව් කරන්නේ ඉතින් ඥාණයට කියනවා. සිම්පල්ලි වෙන්නේ. වැඩි හරියක් අපි ලෝකෙදී අපි මේ ලෝකෙට කරලා දියදින්නේ අන්නේ නෙවෙයි. ඊළඟට මගේ නෑර හැංගි හැංගි කියනවා. ඊළඟ ආවට පස්සේ කොහොම හරි එතකොට දිනනවා. හැබැයි කැමැත්තෙන් ඉදිරිපත් වෙලා දෙන ගතිය අඩු වෙනවා. දැන් මේ જાතියව කරලා සසරේ උපන්නාහත් අපිට සිද්ධ වෙන්නේ කවදා හරි මේ පිනේ ඵලයමයි ලබන්නේ. හැබැයි අනිලා පිනේ ඵලේ නිරායාසී ලැබෙන පින් ඵලය ලැබෙන පුණ්‍ය කර්මයක් නෙමෙයි කරලා තියෙන්නේ. ඉල්ලුවාම ලැබෙන පුණ්‍ය කර්මය. ඒ පුණ්‍ය කර්මයේ ඵලය ලබා ගන්න බැගෑපත් වෙලා ඉල්ලන්න බෑ. එදාට දෙනවා. මේ පිනට බල පහළ විදිහේ වෙන හම්බෙන්නේ නැහැ කියන්නේ ඕක. කරපු දේ කනුව වැපුරු දේ කනුව අසන කියන එකමයි තියෙන්නේ. කරපු දේ කනුව විපාක. හැබැයි ඊළඟ එක හරි බැලලා දෙන්න පටන් ගත්තා. ඒකේ විපාකය මොකද? බැනුම් අහලා ලබන විපාකයක් හම්බ වෙනවා. ලැබෙනවා. හැබැයි බැනුම් අහලා තමයි ලබා ගන්න. සාමාන්‍ය වෙලක ගියා හොඳ බොහොම හොඳ සාමයේ හම්බ වෙන දුක. වැඩි ප්‍රකාර උදව් කරන කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයාගේ ඉඳලා කන්නේ හම්බ වෙන සාමය මොකද්ද? මොනවට හරි බලු බැලු බැලෙන හා අරන් බලන්න. තව නඩු. ඒවා අතහර ගිනි જાතියක තමයි තමන් සාමියාවේ. අය කවදාවත් හම් වෙන්නේ නැහැ ගරු ප්‍රහසාවකින් කීයක්ක් දෙන සාමිය සම්ප්‍රේණි. ඒ ලැබීමත් එහෙම එකක්. එයා දුන්න හැටි ලැබෙන්නේ. එයා වෙන ලැබීම බලාපොරොත්තු කොහේ හරි ගියත් එයා හම් වෙන්නේ නැහැ වෙනස්තාවක්. එයාට හම් වෙන්නේ බැනුම් අහලම හරි ගන්න අවස්ථාවක්. ඒක හැටි කරන්නේ එයා දීපෙට කරා හම් වෙන්නේ. හේතු කාරණාව කිව්වොත්. මේ වගේ දකින්න ඕනේ. සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක් අහනවා ස්වාමීන් මේ වෙලෙන්ද වතර මට විශේෂයක් වෙනවා. මේ සමහර වෙලාවට හරියට මහන්සි වෙනවා. ඉතින් වැඩිම බොහොම අඩුයි. මේ සමහර වෙලෙන්ද ඉන්න මහන්සි වෙන මට්ටමට එක්තරා මට්ටමක ඉඳලා වැඩිමක් තියෙනවා. මේ සමහර අය ඉන්න මහන්සි වෙන මට්ටමට වැඩි යමකුත් ලබා ගන්නවා. මේ සමහර වෙලාවට කියන මහන්සි මොකුත් නෑ. විරාජාසී ලැබෙන ලැබීමක් තියෙනවා. ඒ සමහර ව්‍යාපාරික. මොකද මේ වෙන්නේ? මේ වෙනමත් නිකායේ වෙන්නේ. මේකට හේතුව මොකද බුදුරණාහි කියනවා. ඒ බුදුරණාහි කියන්නේ ලෞකික වෙනසක් විතරක් නෙමෙයි පින්නේ ඔය ලෝකෝත්තර පැත්තක්. මේ ලෝක කියන්නේ පෙර භවය හා සම්බන්ධ කර්ම වල විග්‍රහ පැත්තක් වෙන්නේ. ආදී මිනිස්කේ කියලා මේ උපදලා ඉන්න අධ්‍යවුල. සමහර බුද්ධලෝ ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කොටස් දැකහම පින්දහම් පෙරගලින්න පින්කෙත් හැටියට ඉන්න මේ පිළිත් දැකහම. ඒගොල්ලන්ට උදව්වක් කරන්නේ අඬගහන. දාන යටි උදව්වක් කරන අඬගහන. ඒකමද මගක්. ඒකෝරේ කොටස නැහැ. අන්නේ කොටස ඇවිදින්න. මිනිස් එක්කලා නැවත ඉපදිලා. යා ව්‍යාපාරය පටන් ගන්නවා. ඔක්කොම ලැහැතිලා උදාසන ලැහැතියි. අපි ලැහැත් වෙන අපි ඔක්කොම ඉන්නවා ඔක්කොම කළා දෙන්නා කියලා. වැඩි ඊට පස්සේ තමයි කවුරු කරන්නේ. මෙන්න ඒක ව්‍යාපාරික පොරසකට පත් වෙන්න හේතු. එහෙම වෙන්න හේතු. තව කොටසක් ඉන්නවා. දානට ආරාධනා කරනවා. ආවට පස්සේ බොහෝම ආරාධනා කළා වෙනට මොන හරි ටිකක් දීලා යවලා නිකන්. ඒක නපාත. අන්නේ වටේ කෙනෙක් මිනිස්සේ කියලා ඉපදලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අර වගේ මිනිස්සු උදව් දෙන්නේ නැහැ කියන ලොකු මිනිස්සු රස ගන්නවා. දැන් අපි හිතන්න හම්බේ උදව් ලොකුට ඉන්නේ. අන්තිමට බලනකොට සංකා සත්‍ය වදිනා මම යන්නේ නැහැ. තමන් වැඩි බොහෝ මහන්සිනම් මුචි ලැබීමකට හිතුවේ. මෙන්න ඒක විදිහ. තවනමහර කොටසක් ඉන්නවා. ඒ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කොටස් වල දානකට ආරාධනා කරලා ඒ මට්ටමට සෑහෙන්න දෙනවා. ඒ කටයුතු කරනවා. ඒ පිනකින් යම්කිසි බුද්ධලේ යම්කිසි කෙනෙක් උපන්නට පස් එයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ පින පින්ඵලයේ පරිදි තමයි යම් තරමක් උත්සාහ කරනවාද ඒ තරමට ලැබීමක් හම්බ වෙනවා. ඒ මතින් එයා පාරේ ඉඳන් දිනු කරගත්තා. තව කොටසක් ඉන්නවා අනගහලා දීලා වැඩි වෙනක් කරලා අනුපාදු කියනවා. එහෙම කරලා තමාම හොයලා බලන්නේ. මේ જાති කරෝ කියන අති විචකනන මිනිස්සෙක් කියලා හිතලා යම් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට තමාට අනිකයි සේවකයාදීන් හම්බ වෙලා සමා ගොඩනගගෙන මේ හම්බෙලා ඔක්කොම කරලා දෙනවා. සමාන මොනවා කරන්නද? සමාන විශාල වැඩි වෙනවා කියන්නේ ව්‍යාපාරිකයෙක් කියන්නේ. මෙන්න මේ හතර කරන හටගන්න හේතුව මේකයි කියලා තියෙනවා. කර්ම බලවේගී අපේ ව්‍යාපාරා සම්බන්ධ වෙන ආකාරය. ඉතින් මේක මේ භාවයක කර එක භාවයක කරගන්න පුළුවන් එකක් නෙමෙයි. පෙරදී අපි කරලා කියා තිබිච්ච දේවල්ට අනුකූලව දැන් හම්බෙන විපාක රටාව. ඉතින් මේවා තමයි දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම ඉන්දොප්පු කටියට තියාගන්න සමානව ලැබෙන්නේ නැති එකක්. නොවිඩුව ලැබෙන එක හොර ලැබෙන එක. ඔයාගේ වෙනස අදත් පේන දිනවලු. ඒ වෙනසට හේතුව ඒක. ඒ අය ගිහිව හිටියෝ. ඒ ගිහි සම්පත්තිය විදිහට ලැබෙනවා. පැවිදිනෝ සිව්පස්සේ ආකාරයෙන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ දෙවියන් මෙතුමා කියන්නේ. එයා පැවිදිනත් යාර හම්බෙන්නේ. අර දීපු නැති කෙනෙක් අර විදිහට අර ගහගෙන වෙලා ඉන්න ඔක්කොම කරලා ගියාම ඒ දේ මුල තියෙනවා. ඒ පැවිදි කෙනා ගිහිලා නැගියොත් ඕනකම පිණි හිටියොත් එන එන්න පුළුවන් දාන්න. අපි ඒක ආරාධනාවක් මගන් ලැබිලා. ඇයි යන්නද? ඉතින් ඒක නිසා කියනවා. ආවද පිළ පාඩ කරන ඉතින් කියලා හදතොත් ආරාධනා කරන්නේ ගෙදර නැගී වහලා. අන්න අර જાතියට අපහු වෙනවා. මේ මොන්නේ ප්‍රමේයය පැවිදුනහම පිළිපදින්න ප්‍රේමය දෙන්නවා. ඒතර යම් කිසි කෙනෙක් ඉබද කෙනෙක් අර මේ ඉල්ලපු මට්ටම වලට ටිකක් විතර කෙනෙක් පැවිදුනා. එයාත් මොකද කරන්නේ හිරුපදේ සඳ ගියාම බලාපොරොත්තු වෙන ගොඩක් උනාට පොඩ්ඩක් හම් වෙනවා නැත්නම් යකෙන්න ගන්න. ඒ හැටියට හම් වෙනවා. අර ඉල්ලා ඉල්ලුකු මට්ටම දුන්න කෙනෙක් හිටියොත් එයා බලාපොරොත්තු වෙන යම් මට්ටමක් දී මට්ටමට ගායක මංගල හදා කරනවා දෙනවා. අර හොයලා බලලා වැඩිපුරත් එකලා දීපු අයට කියන්න දෙයක්වත් නැහැ ගායක වැඩි හොයලා බලලා ඒගොල්ලෝ මහලා බලලා කොහොම කරලාද? අතීතව සැවරේ. ඊළඟට එහෙම අතීත ලැබෙන්න පටන් ගන්නවා. ඒ නොවිලත් එහෙම කරලා ගිහිවල ගිහිවතේ හිටියත් ප්‍රතිඵල ලැබෙන්නේ පැවිදි වතේ හිටියත් ඒ කිව්පස්සේ ලැබෙන ඔය ප්‍රේමය දිහා බලන්න. ඒ නිසා අපිට අපින් භෞතික වශයෙන් භෞතිකවාදීව කතා කරන මේ මොහොතේදී අපි කරගන්න පරීක්ෂණ ඒ වගේම අපි තියෙන මේ දැන් හදාගන්න සංවිධානාත්මක ආදී ඒ තුලින් විතරක් නෑ ජයග්‍රහණය කරනකොත් එහෙම වෙන්නේ නෑ. වෙලිකට අර කර්මයේ මුල් වෙච්ච හේතුවක් බලපාලා තියෙන බව පැහැදිලිව පෙන්නනවා කියන්නේ. ඉතින් ඒවා ගැන හිතෙන් කයෙන් වචනයෙන් කරන වැඩවලදී අරිහත්ත්වයට පත් වුණා හරි කවදා හරි සතර ගමන කෙලවර කරනකම් පැහැදිලි ඉන්න ඕන. අපේ පැවැත්ම එපාසි වල හරියන්නේ අනේ මම මෙහෙ පැවැත්මක් එපා මන්න මතු උපදින බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වට එහෙම උපදින් දෙන්නේ නැහැ. එහෙම වෙලෙන්න පුළුවන් නම් එහෙම එක පිළිසෙන්කවත් එක අපායක ප්‍රේ අපාය හරික ප්‍රේතියක නැහැ. අනිවා ප්‍රේ යකෙක් වේවා ප්‍රේතියෙක් වේවා අපි එහෙම හිතනවලු. සීනේකින් වහ හිතන්නේ යකෙක් ප්‍රේතිය කියලා අපාය. යන්නේ. හැමතිස්සෙම. නෑ කොච්චර කරත් ඒක ගැතියක්. මොකද? ඉතින් අපි ඊටාගෙත් අනේවර උපදින්න පාදර උපදින්න දෙන්නේ. උපදිනවා. ඒ අපි කියලා නැත්තා කියලා තේරෙන්නේ. උපදින්න තියෙන හේතුව හොයලා බලලා ඒ හේතුව නැති කරොත් උපදින්නේ නැහැ. අනේ මම අපායන් දෙපා කියලා කොච්චර කැමතිද අපායන් හේතුව මම අත්හැරියේ නැන්නා. අපායෙන් වෙන්නේද? ඒ වගේ අපි අපි දුගතියක උපදින්න තියෙන හේතු අත්දැකිය නැත්නම් දුගතියෙන් මිදෙන්න බෑ. කොච්චර දුගතියද? ඵලයට කොච්චර එපාක්වත් හරියන්නේ නැහැ. හේතු වල කැමති නම් ඔහුට ඵලයෙන් අත්හැරෙන්න බෑ. ඉතින් ඒකයි ස්වභාවය. මේ හේතුඵල ධර්මතාවය කියන්නේ කුඩ පූජා කිරීමෙන් ලබා ගන්නා දේ කිව්වේ තොරතුරු. මට පුද පූජා කරලා ගෞරව කරලා එනකම් මම ඔකල් දෙන්නේ නැහැ කිව්වේ කරා ඒ කාන්තේ පුද පූජා කරනවා දෙන්නේ. දෙයක් විතරක් ලැබෙන්නේ. ඒක කරගන්න බැහැ. අද කොච්චරම දේ කියන්නේ හරියන්නේ. අයි අපි මාතේලා හිතලා කරමු කියන්නේ. හරි හැපෙන මතක දෙන්නේ. දෙන්නේ හරි බෙරේ විභාගේ සම්බන්ධතාවයේ දැන් ගොල්ලෝ ඉන්න තිබුණා. ඒ හිතේ ඉන්නේ නැහැ. බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ අරිහත්ත්වයට පත් වෙලා ගත්ත බස්සිට බිම වැටෙනවා. පාත්‍රයේ දේශනා බිමට හැදෙනවා. බණිපුරේන කන්න දවසක් හම්බුනේ නැහැ. වන්දන දවසක් හම්බුනේ නැහැ විසුණා හරියට. අන්තිම අවස්ථාවේදී ගිය නොහොසු කිරිවත් ඉන්න පාත්‍රයක් හම්බෙලා සැරිත් හම්බුලන්ට අතේ ගියාගෙන වලගෙන එකක් උන්වහන්සේට කන්න දුන්නා. උන්වහන්සේ බලපින්න කවරදලා විසුණා පැය. ඔන්න මුළු ජීවිතේට හම් වෙච්ච එකම දවස බලපින්න වන්දන හම්බුනේ විසුණා පාර දවස. අරිහත් වෙන වත් වෙනකන් කටයුතු කරලා ඉතින් බලපින්න බත් කටක් දෙකක් ගන්නකොට මොන විදියෙන් හරි පාත්‍රයෙන් දෙසලා වැටෙනවා. හම්බුනේ ඉන්නේ නෑ නෑ හම්බුනේ. යන්තම් ජීවිතේ කරගෙන ගන්න උදාහරණ ටික තමයි කොහෙන්ද හම්බුනේ. අතර ගත්තොත් නම් මොන විදියෙන් ගන්න බැරි දෙසලා වැටලා කොහොම හරි ආවට යනවා. ඒක වලදන් ඉන්නේ අන්තිම අවස්ථාවේ තරම් බඩ පිළෙන දානයක් දිනුමුද පිළිගතකින් දානයක් වන්නවා. යන්න පුංචි හේතුවක් ඉඳලා තියෙනවා. ඒ හේතු ඵලයක් වශයෙන් තමයි ඒක. අරිහත් වෙන පස්සේ ගුණේ අරිහත් ඵලයේ ගුණේ තිබුණා. අර සසරදී කරපු එකේ විපාකේ මුදවා ගන්න බැහැ. මේ වගේ අවස්ථාවල් ධර්මයේ විග්‍රහ වෙනවා. මේ පුද පූජා කරපුවාම කරන අය ඉන්නවා පුද පූජා කරන්නේ તો දෙවියෝ පසුපසු ඇවිල්ලා හිටනවා යහපත් ආකාරයෙන් උදව් කරන අය ඉන්නවා සැකවර්ණ කරන අය ඉන්නවා එයාලා කරන්නේ කොහේ තමයි අද පාටේ තියෙන්නේ ඒකේ බලය ආකාරයට